නැත්නම් උන්වහන්සේගේ ආරාධනාවෙන් නිසරවණේදී වැඩ වාසය කරපු මහා සංඝරත්නය ඉදිරියේ තියාගෙන මේ දේශනා මාලාව ඉදිරිපත් කරලා තියෙනවා. දේශනාවන් 33ක් මේ දේශනා මාලාවට අන්තර්ගත වෙනවා. ඒත් අපි මේ වෙනකොට දේශනා දෙකක් අපේ ශක්ති පමණින් සාකච්ඡා කළා. ඊළඟට අපි මේ අද තුන්වෙනි දේශනාවට පැමිණලා තියෙනවා. අපි එතකොට ගිය සතියේදී තුන්වෙනි දේශනාව ආරම්භ කළා. තුන්වෙනි දේශනාවේදී ස්වාමීන් වහන්සේ දිගටම අවදුරටත් පටිච්චසමුප්පාදය විස්තර කරගෙන යනවා. විශේෂයෙන්ම පටිච්චසමුප්පාදයේ තියෙන අකාලික ස්වභාවය එහෙම නැත්නම් මෙලෝ වශයෙන් දැක ගන්න පුළුවන් ආකාරය, භාවනාවකින් ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් ආකාරය ස්වාමීන් වහන්සේ මතු කරලා දෙනවා. ඒ වගේමයි පටිච්චසමුප්පාදයේ තියෙන ඊටාම සූක්ෂම තැනක් වෙන අවිද්‍යා නාම විඥාන නාම රූප අතර තියෙන ඒ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය සාවින්හාසය මතක් කරලා දෙනවා. මොකද ඒ අදහස එහෙම නැත්නම් ඒ කාරණාව පසුකාලීනව ඒ මේ කාරණාවට ප්‍රමුඛත්වය නොදීම හරහා නැත්නම් ඒකේ තියෙන වටිනකම මගහැරීම නිසා ධර්මයේ තිබිච්ච බොහොම ගැඹීර තනක් අපිට අපෙන් ගිහිලා තිය ස්වභාවයක් තියෙනවා. කෙසේ නමුත් මේ කටුකුරුඳ ස්වාමීන් වහන්සේ බුද්ධ වචනය මතු කරමින් විශේෂයෙන්ම මහා නිදාන සූත්‍රයේ එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන කාරණාවන් මතු කරලා දීලා. නැවතත් ඒ අපින් අපේ අවධානයට ලක් නොවී ගිලිහෙන්න තිබිච්ච ප්‍රධාන සූක්ෂම තැනක් විඥාන නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය බොහොම ලස්සනට මතු කරලා දෙනවා. ඒ වගේමයි ස්වාමීන් වහන්සේ පස්ව ලියපු පොතකුත් තියෙනවා දියසුලිය කියලා. මේ දියසුලියක උපමාවකිනුත් මේ මේ මේ විඥාන නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය මතක් කරලා දීලා තියෙනවා. ඒ වගේම අපි ගිය සතියේදී මතක් කරගත්තා කොහොමද මේ දියසුලිය සකස් වෙන්නේ නැත්නම් දියසුලිය හැදෙන්නේ කොහොමද? ඒකේ දියසුලියේ ක්‍රියාකාරීත්වය මොන වගේද සිද්ධ වෙන්නේ ඊළඟට දියසුලියක නිකන් අර පාතාලයක් වගේ නිකන් අඩු පීඩන තත්ත්වයක් ඇති වෙලා ඒක තමම්ම වටේ භ්‍රමණය වෙමින් යන්නේ කොහොමද මේකට අපි කොහොමද මේ පටිච්චසමුප්පාද ධර්මයේ නැත්නම් මේ පටිච්චසමුප්පාදයේ තියෙන අංග 12 මොන වගේ විදිහට මේකේ සම්බන්ධ කරගන්නේ කියන එක අපි ගිය සතියේදී සාකච්ඡා කළා. ඒ වගේමයි ඊළඟට පස්සේ කාලෙකදී කෙසේ නමුත් මේ පටිච්චසමුප්පාදයේ අංග 12 මුල් අංග දෙක අතීත භවයකටත් මැදාංග 8 වර්තමාන භවයටත් අන්තිම අංග දෙක අනාගත භවයකටත් දාලා තෝරන්න ගිය ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ බඳු තේරීමකට යාම හරහා එකාතකින් අර ධර්මයේ තියෙන අකාලික බව තවත් පැත්තකින් තියෙන සම්දිත්තික ස්වභාවය මේ මේ මොහොතේම දැක ගන්න පුළුවන් ඒ සාන්දෘෂ්ටික ස්වභාවය කියන ඒ ධර්මයේ තියෙන අර බොහොම විනිවිද දකින්න පුළුවන් ගතිය. ඒක පැත්තකින් යටවෙච්ච ස්වභාවයක් තියෙනවා. මොකද භව තුනකට දාලා මේක විස්තර කරන්න ගියාම අපිට අර ඍජුව දැනගන්න පුළුවන් ගතිය නැත්නම් භාවනාවකින් මේ පරිසම්පාද ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නේද කියන ගතියෙන් අපි ටිකක් ඈත් වෙලා ඊට වඩා ටිකක් විස්තීර්ණ වෙච්ච නැත්නම් සංකීර්ණ වෙච්ච ස්වභාවයකට යනවා. නමුත් ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මේ පරිසම්පාදයේ තේරුම් ගැනීම කියන්නේ මේ අංග 12 කටපාඩම් කර ගැනීම නෙමෙයි. මේක විශාල ඉතාම වැදගත්ම කාරණේ තමයි මේ පරිසම්පාද න්‍යාය. ඒකටම තවත් නමක් කියනවා ඉදප්පච්චේතාව කියලා. මේ ඉදප්පච්චේතාවය කියන එක තේරුම් ගැනීමයි මේ පටිච්චසමුපාදය තේරුම් ගැනීමේ තියෙන ප්‍රධානම කාර්යය. ඒකෙදි කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය ඇති කලෙහි මෙය වෙයි, මෙය උපදීමෙන් මෙය ඉපදේ. ඒ වගේමයි ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මෙය නැතිවීමෙන් මෙය නැති වෙනවා. මේකේ නිරුද්ධ වීමෙන් මේකත් නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ වගේ එකිනෙක එකක් තවත් එකක් තවත් එකක් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධතාවයක් නැත්නම් හැම එකක්ම සාධිනව Tamanට නැගී හිටින්න බෑ. තනියෙන් ස්වයං ජාති සත්‍යයක් කිසිම දෙයකට නැහැ. තවත් හේතුන් රාශියක් මුල් කරගෙන තමයි ඕනම දෙයක් හටගන්නේ. අන්න මේ මේ කාරණාව මේ හේතුන් නිසා තවත් හැමක් හටගන්නවා කියන කාරණය. ඒකට අපිට භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපි ඉස්සරහට ඒ ගැන තව ටිකක් සාකච්ඡා කරමු. ඒත් අපි එදා එදා නවත්තුවා මම හිතන්නේ මේ අර විපස්සී කියන බෝසතාණන් වහන්සේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේට කලින් ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් පහළ වෙච්ච විපස්සී කියන බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද මේ පටිච්චසමුපාදය තේරුම් ගත්තේ කියන කාරණාව මහා ප්‍රදාන කියන සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මෙන්න මේ මේ විදිහට මේ විපස්සී බෝසතාණන් වහන්සේ බොහොම යෝනිසෝ මනසිකාරය භාවිතා කළා. මේ පරිසම්පාද ධර්මතාවය නැත්නම් මේ පරිසම්පාදයේ අංග ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගත්තා කියලා. ඒත් උන්වහන්සේ පටන් ගන්නෙ බොහොම ඒ කියන්නේ තේරෙන තැනකින්. තේරෙන තැන තමයි අපි දැනටමත් අපි සතුව යම් කිසි දුකක් තේනවා, දුක් දුම්නස් ආදී තියෙනවා. ඒකට ඒ ඒ දුක් දුම්නස් ජරාටපත් වීම, මරණයටපත් වීම, විවිධාකාර අන්දමින් දුකටපත් වීම. මේවට හේතුව මොකද්ද කියලා උන්වහන්සේ නුවණින් කල්පනා කරලා බලනවා. එතකොට උන්වහන්සේට වැටහෙනවා මේවට හේතුව නම් මේ ඉපදීමක් තිබීමයි. නැත්නම් ඉපදුන නිසා තමයි මේ බඳු දුක් රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒතර ජරා මරණයන්ට හේතුව ඉපදීමය නැත්නම් ජාතියය කියන එක තේරෙනවා. ඊට මේ ජාතියට හේතුව මොකද්ද කියලා ඔන්න ඊට පස්සේ තවදුරටත් නුවණින් කල්පනා කරලා බලනවා. එතකොට උන්වහන්සේම තේරෙනවා මේ ජාතියට හේතුව නම් මේ භව භව තත්ත්වයක්. වෙන නැවත ඊළඟ මට්ටමකට යන්න ඕනේ කියන උමනාවක් මේ භව තත්ත්වයක් කරහා තමයි මේ ජාතිය පැන නැගිලා තියෙන්නේ. ඊට පස්සේ මේ භව තත්ත්වයකට හේතුව මොකද්ද කියලා ඊට පස්සේ නුවණින් කල්පනා කරලා බලද්දි ඔන්න හම්බෙනවා මේකට හේතු උපාදානයක් කියලා. මේ කියන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීමක්. හැම මොකක් හරි දෙයක් තණ්හාවෙන් අල්ලා ගැනීමක් කියලා උන්වහන්සේට වැටහෙනවා. එතකොට මේ උපාදානට හේතුව මොකද්ද කියලා ඊළඟට කල්පනා කරලා බලනවා. නුවණින් විමසලා බලනවා. එතකොට උන්වහන්සේට වැටහෙනවා මේකට හේතුව තණ්හාව කියලා. තණ්හාවට හේතුව මොකද්ද කියලා විමසලා බලනකොට ඒකට හේතුව වේදනාව කියලා තේරෙනවා. වේදනාවන්ට හේතුව ඊළඟට ස්පර්ශය කියලා තේරෙනවා. ස්පර්ශයන්ට හේතුව සලආයතනයයි කියලා තේරෙනවා. සලායතන වලට හේතුව නාම රූප කියලා තේරෙනවා. ඊළඟට නාම රූප වලට හේතුව විඥානය කියලා තේරෙනවා. ඒ විඥාණයට හේතුව මොකද්ද කියලා කල්පනා කරලා බලද්දි ඔන්න තේරෙනවා නැවතත් විඥාණයට හේතුව නාම රූපයමයි කියලා. එතකොට මේ විඥාන නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍යගත සම්බන්ධය එතකොට මේ විපස්සී බෝසතාණන් වහන්සේත් මතු කරගන්නවා. ඒ කාරණාව එතකොට මේ මහා ප්‍රදාන සූත්‍රයේදී සඳහන් වෙලා තියෙනවා. විඥාණයෙන් ඔබට යන්නේ නැති ගතියක්. විඥානයේ හැපිලා ආපහු එන ගතියක් එතකොට මේ නාම රූපේ තියෙනවා. එතකොට මේ විඥාන නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය නොදැනීමම එක්තරා අන්දමකින් අවිද්‍යාවයි. ඒ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය යම් කෙනෙක් මතු කරගත්තා නම් ඒ හරහා ලොකු නුවණක් පහළ වෙනවා, විද්‍යාවක් පහළ වෙනවා. මොකද ඒක නිකන් හරියට වළමුකේ පාදාගත්තා වගේ. අපි මොකක් හරි තුවාලයක් තියෙනකොට යම්කිසි ලෙඩක් තියෙනකොට ඒකේ මූල හේතුව අපි තෝරගත්තේ නැත්නම් මූල හේතුව අපි වටහාගත්තේ නැත්නම් ඊට පරිබාහිරව තියෙන කොතනකට අපි බෙහෙතක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි මූල හේතුව මගහැරලා අපේ යටි. එහෙමනම් අපිට මේ මූල හේතුවට මුලට යන ස්වභාවයක් මතු කරගන්න සිද්ධ වෙනවා. ඒකට මේ මුලට යන ගතිය තමයි මේ මේ උපසිත බෝසතාණන් වහන්සේත් කරගෙන තියෙන්නේ. ඒකට උන්වහන්සේට කර වැටෙනවා මේ විඥාන නාම රූප අතර තමයි මේ මුල තියෙන්නේ. මෙතන තමයි ප්‍රධාන සම්දිස්ථානේ තියෙන්නේ. එතකොට යම් අවස්ථාවක මේ විඥාන නාම රූප අතර තියෙන මේ සම්දිස්ථානේ කඩාගත්තොත් විඥානයේ එක්තරාන්දමකින් කියන අපපතිත්‍ත්‍ය මට්ටමකට පත් කරගත්තොත් අන්න මේ සංසාර බහචක්‍රයේ කඩලා යන ස්වභාවයක්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 විඥානයත් නාම රූපයත් හැදීට අර බටකොටු 22ක් උඩින් එකකට එකක් හේතු වෙන ආකාරයේ හිත ආකාරයට හිතවලා ඒන් එකක් ඇද්දාම ඒකං ආකණ්ඩෙය ඒකා පපතේය අපරංචිය ආකණ්ඩෙය අපරා පපතේය ඒ කියන්නේ එකක් ඇද්දාම අනික වැටෙනවා විහායක ඇද්දාම විහායක වැටෙනවා ওই විදිහට පිට වූ බටකොටු 22ක් ඇටියට පෙන්වුම් කරනවා මේ විඥානයත් නාම රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අන්‍යමඤ්ඤ පත්‍ය සම්බන්ධතාවය එහෙම කියලා ඉවර වෙලා ඊළඟට තියාගෙන යනවා විපස්සී බෝසතාණන් වහන්සේගේ අවබෝධය වගේම නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්සු. පස්ස පත්‍ය වේදනා. ආදී වශයෙන් අනිකුත් අංග. ඊළඟට ඉතින් නිරෝධය දැක්වීමේදී පෙන්වුම් කරන්නේ අපි හිතමු දැන් වම් පැත්තේ තියෙනවා කියලා විඥාන බටකොටු මිටි. දකුණු පැත්තේ නාම රූප බටකොටු මිටි පිටවලක් තියෙනවා කියලා. මේ නාම රූප බටකොටු මිටියම හේතු කරලා කියනවා මිටියටම හේතු කරලා කියනවා තව අංග රාශියක්. එහෙම ඉතින් මවා ගත්තාම තේරුම් ගන්න වඩා පහසුයි. සලායතන පස්ස වේදනා ওই විදිහට බටකොටු මිටි රාශියක් කියනවා. ඒ ඔක්කොම නාම රූප බටකොටු මිටියට හේතු වෙලයි තියෙන්නේ. දැන් විඥාන බටකොටු මිටිය ඇද්ද හැටි අර ඔක්කොම එකතරේටම ඇදගෙන වැටෙනවා. ආයිත් මේක අතරක් නැහැ මේකේ. ආයිත් මේකේ අතරක් නැහැ. සම්දිත්තික අකාලික වශයෙන් ඒහි පස්තික වශයෙන් එහෙන් පිටින්ම දුක්ඛක්ෂය වෙනවා. සංසාර දුක්ඛය සම්පූර්ණයෙන්ම එතනම ඉවර වෙනවා. එතකොට මේ සූත්‍රය අනුව හිතා ගන්න පුළුවනි සාමාන්‍ය අවබෝධයට වඩා සාමාන්‍ය කෙනෙකුගේ විශ්වාසයට වඩා මේක විශේෂ තත්ත්වයක් මෙතන තියෙනවා. මේක නිසා තමයි අපි කලින් කිව්වේ ජාති ජරා මරණ ආදී සංකල්පවල ගෙවි යන ස්වභාවයක් තියෙනවා කියලා. මේ නිසා තමයි අර අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා ජරා මරණය ගැන පවා කිව්වේ. මේක ගැන කල්පනා කරලා බලනකොට මොකද මේවා අනිත්‍යයි කියන්නේ. ඡය වෙලා යනවා. ඡය වෙලා යන්නේ මොකද කියලා හිතාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් මේන් පෙනෙන්නේ මේ සියලුම සංකල්ප නාම රූපෙට හේතු වෙලා තියෙන නිසා මේ දියසුලිය මේ සංසාර වටේ එහෙම නැත්නම් මේ බට කොටුමුති දෙකෙන් එකක් ඇද්ද හැටියේ අනිත් එකට හේතු වෙලා තියෙන මේ සියල්ලම මේ දුක්ගොඩ එහෙන් පිටින්ම අකාලිකවම නැති වෙලා යනවා. හොඳයි. ඒකට මම හිතන්නේ අපි කාටත් ඒක පැහැදිලි මේ වෙන උපමාව. සරියුත් මහරහතන් වහන්සේ මේ නලකලාපී කියන සූත්‍රයේදී ඉදිරිපත් කරන මේ බඳු උපමාවක් මේ වටකොටු පිටි දෙයක් ගැනීමේ පවා එක්තරාන්දමක හරිය මේ ධර්ම රසයක් මත කරගන්න පුළුවන්. උන්වහන්සේ මේ අපිටත් හිතා ගන්න පුළුවන් දැන් මේ කෑලි දෙකක් අපිටම ඊ දෙකක් එකට හේතු කරලා තිබුණොත් ඉතින් ඒකක් එකක් මත අනිත් එක රඳාපවතින නිසා එකක් ඇද්දාම අනිත් එක ඇදන් වැටෙනවා. නමුත් මෙතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ මේ නිකන් ඝන එහෙම නැත්නම් හරයක් තියෙන දෙයක් එකිනෙකට හේතු කරනවා වෙනකොට එතනත් උපමාවටත් අරන් තියෙන මේ බටකොටු. බටකොටු කියලා ගත්තාම ඒවැ එක බටයක් අරන් ගත්තොත් ඒ බටය ඇඳ හිස්. මේ හිස් බටකොටු මිටි දෙකක් තමයි එකිනෙකට හේතු වෙලා තියෙන්නේ. එතන පවා ඇත්තරන්දම හරි රසයක් තියෙනවා මේ ධර්මීය කාරණයක් මතක කරගන්න පුළුවන්. මේ අපි ලොකුවට සලකන මේ විඥාන ලොකුවට සලකන නාම රූප. ඒකට මේ සරියුත් මහරහතන් වහන්සේ උපමාවට ලක් කරලා තියෙන්නේ බටකොටු මිටි දෙකකට. ඒක හැබැයි එකිනෙකට එකක් හේත් වෙලා තියෙන්නේ. එකක් ඇද්දම ඉතින් අනිත් ඒවා ටිකක් අනිත් එකත් ඇදලා ඇදගෙන වැටෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා වගේ සරියුත් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. අතර විඥාන මේ කියන බටකොටු මිටියට නාම රූප කියන බටකොටු මිටිය හේතු වෙලා තියෙනවා. එතකොට ඒ බටකොටු මිටියට එහෙම නැත්නම් මේ නාම රූපයට සලායතනය සලායතනයට ඊළඟට ස්පර්ශය ස්පර්ශයන්ට වේදනාව වේදනාවට තණ්හාව තණ්හාවට උපාදානය උපාදානයට භවය භවයට ජාතිය ජාතියට ජරා මරණය කියන මේ විදිහට එකිනෙකට අර හේතු වෙච්ච ස්වභාවය එකිනෙකට එකක් හඳාපවතින ස්වභාවය අපිට හිතින්ම අවා ගන්න පුළුවන් යම් අවස්ථාවකට අපිට යම් අවස්ථාවක අපිට පුළුවන් වුණා නම් මේ විඤ්ඤාණ නාම රූප අතර තියෙන මේ අන්‍යෝන්‍යපත සම්බන්ධය නවත්ත ගන්න. ශනිකව හෝ එකාතකින් මේක කඩා ගන්න අන්න ඒ අවස්ථාවේදී අර නාම රූප බටකොටු මිදිට හේතු වෙලා තියෙන සියලුම අංග ටික ශනිකවම ඇදගෙන වැටෙනවා. ඒ කාරණාවයි ස්වාමීන් වහන්සේ නැවතත් මතක් කරන්නේ. ඒකට මේකට මේ ඊළඟ භවයකට යෑමක්වත් මේ භව ගණන් ඉඳීමක්වත් අවශ්‍ය නැහැ. යම්සි ප්‍රඥාවන්තයෙක් මේ කාරණාව හොඳින් තේරුම් අරගෙන භවනාවේ නියැලෙනවා නම් යම් අවස්ථාවක යා ක්‍රමානුකූලව විපස්සනාවක් වඩලා මෙතනට ළඟා වුණා නම් අනේ යම් අවස්ථාවක මේ විඥානයේ පතිත වෙලා තිබිච්ච නැත්නම් විඥානයේ මේ වෙලාවේදී ග්‍රහණය කරගෙන තිබුණ ඒ අරමුණෙන් හිත ගිලිහුණා නම් විඥානයේ අපතිත්ත මට්ටමකටපත් වුණා නම් එතකොට මෙන්න මේ කාරණාව සිද්ධ වෙනවා. මේ සියල්ල ඒ මොහොතේ කඩන් වැටෙනවා. එතකොට ඒක අතකින් සංසාර චක්‍රය එක මොහොතකදී නිකන් කැරගෙන එක නැවතුණා වගේ දෙයක් තර සිද්ධ වෙනවා. එතකොට ඒක අර සායනහස මතක් කරනවා වගේ අකාලිකවම ඒක සිද්ධ වෙනවා. ආයි යන්න දෙයක් නෑ. ආයි කල්ගත වෙන එකක් නෙමෙයි. අර සම්බන්ධය කඩන ගමන් ඉතින් ටිකක් කොහොමද දෙගෙන වැටෙනවා. හොඳයි අපි ඊළඟ කොටසට යමු. එතකොට ওই විදිහටයි දැන් අපි විවරණය කරගෙන ආපු මාර්ගයෙන් පෙනෙන්නේ. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. මේක බුද්ධ වචනයක් හැටියට සරියුත් ස්වාමින් වහන්සේගේ වහන්සේ ගෙනහැර දක්වන පාඩයක් මජ්ක්‍ධිම නිකායේ මහා හත්තිපදෝපම සූත්‍රයේ. ඒකේ තේරුම යමෙක් පටිච්චසමුප්පාදයේ දකිද ඒ ධර්මයේ දකි. යමෙක් ධර්මයේ දකිද ඒ පටිච්චසමුප්පාදයේ දකි. මෙයින් අපිට පෙනෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයමයි ඇත්ත වශයෙන්ම ධර්මය කියලා කියන්නේ. මේ ධර්මය ගැන හැම බෞද්ධයෙක්ම පිළිගන්න කවුරුත් දන්න ධර්මයේ ගුණ කියවෙන පාඩයක් තියෙනවා. මේ ස්වාක්ඛාත වූ ධර්මයේ සම්දික්කයි. අපේ ඇස් වලින් මෙලොවම දැක ගන්න පුළුවන්. තමා විසින්ම දැක ගන්න පුළුවන්. සම්දික්ක අකාලික අකාලික ඒහි පස්සිකයි. ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන්. කෝපනායක පච්චත්තම් වේදිතබ්බ විඤ්ඤුහි ආදී වශයෙන් තම තමන්ගේ సంతානයේ දැකිය හැකි විදිහේ ස්වභාවයක් මේ ධර්මයේ තියෙනවා කියලා අපි කවුරුත් පිළිගන්නවා. නමුත් සම්මත පටිච්චසමුප්පාද විවරණ ක්‍රමයේ මේ කියපු සම්දිට්ඨික අකාලික ලක්ෂණ තිබෙනවාද කියලා අපිට මධ්‍යස්ථව කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා. මක්නිසාද මේ අංග 12 දැනට පිළිගන්න විවරණ මාර්ගයේ අනුව විසුද්ධි මග්ග කතුන් වහන්සේ තෝරන්නේ මෙහිම. මේ අංග 12න් දෙකක් අතීතයට දානවා. මුල් දෙක අල්ලලා අතීතයට දානවා. අග දෙක අනාගතයට දානවා. මැදට වර්තමානයේ හැටියට තේරුම් කරනවා. එතකොට කාල තුනක් මෙතන තියෙනවා. අකාලික නෙමෙයි. ඒක නිසා තමයි අර විපස්සී බෝසතාණන් වහන්සේට අවිජ්ජා සංකාර දෙක පිළිගන්නේ නැහැ කියලා තේරුම් කළේ. ඒව අතීතයේ තියෙන අතීතයේ නිසායට සමහර විට කුබ්බේ නිවාසානුස්මෘතියෙන් වතු කරගන්න එකක් හැටියටයි අවබෝධ අවබෝධය තියෙන්නේ. නමුත් පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ සූත්‍රවල සඳහන් වෙන්නේ වෙන එකක් තමයි සෝවාන් පුද්ගලයාට පවා පටිච්චසමුප්පාදේ පැහැදිලි කියන එකයි. හරියෝ වස්ස ඥායෝ පඤ්ඤා හරියෝ චස්ස හරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිච්ඡෝ හෝති සුප්පටි විද්ධා. සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ මේ අරියෝ ඥායය. කියන්නේ පටිච්චසමුප්පාද ධර්ම ඥායය. මේ ආර්ය ඥාය පටිච්චසමුප්පාද ධර්මයේ මේ සෝවාන් පුද්ගලයා විසින් පඤ්ඤාය සුදිච්ඡෝ ප්‍රඥාවෙන් හොඳින් දැක්කා. සුප්පටි විද්ධෝ හොඳින් මිනිවිද දැක්කා. එතකොට සූ යන්නකුත් දාලා තියෙන්නේ මේක නිකම් එකක් නෙමෙයි. කුබ්බේ නිවාසානුස්මෘති ඥානේ නැති සෝවාන් පුද්ගලයා පවා මේ ඥානෙ ලබාගත්තේ කොහොමද කියන එකයි කෙනෙකුට ප්‍රශ්නේ වෙන්නේ. කොයි හැටියෝ වේවා සම්මත විවරණ ක්‍රමයට අනුව අර විදිහට මුල් දෙක අතීතයට දානවා. ඒ කියන්නේ අවිද්‍යා සංඛාර දෙක අතීතයට දානවා. ජාති ජරා මරණ දෙක අනාගතයට. ඒ අතර තිබෙන ඉති යට වර්තමානයට. ඔය හැටියට කාල තුනකට බෙදනවා. එතකොමනක් නෙමෙයි මේවා පුද්ගලයෙකුගේ සංසාර ගමනේ අවස්ථා තුනක් හැටියට විවරණය කරන්න යාමේදී තව අමුතු වෙන හැල්මියකට පුරුද්දන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා පහේ කොටවල් හතරකුත් දක්වනවා. හොඳයි අපි ඒක හැල්ලෙන් පස්සේ ගමු. එතකොට දැනටත් කාලනාසේ මත කරන්නේ අර පටිච්චසමුපාදයේ තියෙන සම්දිත්තික අකාලික ගුණය අපිට මෙලෝ වශයෙන්ම වර්තමාන වශයෙන්ම දැනගන්න පුළුවන් කාරණාවයි ස්වාමීන් වහන්සේ නැවතත් මතක කරලා පෙන්නන්නේ. අපි ඉදත් මතක් කරා මේකේ දැවටත් මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. අර මේකේ එනවා සූත්‍රයක් මේ පංච භය වේද සූත්‍රය කියලා. මේ ඒ සූත්‍රයේදී අතරම පෙන්වන්නේ මේ සෝවාන් පුද්ගලයෙක් අතරම මේ සෝවාන් වෙන සෝවාන් වෙච්ච ආරයන් වහන්සේ කෙනෙක්ගේ තිබෙන යම්කිසි ಗುಣධර්ම රාශියක් මේ සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ මේ භය වේද කියලා කියන්නේ එක්තරා අන්දමකින් උන්වහන්සේට දැන් අපායට යාවි කියලා බයක් නැහැ. ඉතින් අර පරපල නැසීමෙන් අදි මේ අදත්තා දාණයකින් ඊළඟට කාමයේ වර්ධවා හැසිරීමකින් ඊළඟට මුසාවාදයකින් සුරාමේරය පානයකින් මේ වගේ ප්‍රධාන ඒ අකුසල් වලට හසු වීම නිසා අපාගත වී කියන බයක් ඒ සෝවාන් ආරයන් වහන්සේ ගාව නැහැ. ඒතකොට මේ භය වේරයන් නැති වෙලා ගිහින්. ඊළඟට තවත් සෝතාපට්ටි අංග හතරකින් උන්වහන්සේ සමන්විත වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන මේ අවිච්ඡ ප්‍රසාදයක් තියෙනවා නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙනවා නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ඊට අමතරව ආර්යකාන්ත සීලය ගැන නොසැලෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒතර මේ කාරණාවන් දෙකට ප්‍රධාන කාරණා දෙකට අමතරව මේ සූත්‍රයේ සඳහන් වෙනවා අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිත්තෝ හෝති සුප්පටි විද්ධෝ. ඒතර මෙතන මේ විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ කාරණාව තමයි මේ කටුකුදුන් සායනාසයෙන් මතු කරගන්නේ. ඒතර මේ අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිත්තෝ මේ ආර්ය වූ න්‍යායක් ආර්ය වූ ධර්මතාවයක් ඔන්න මේ ආර්යයන් වහන්සේ මෙන්න මේ සෝවාන් පුද්ගලයා මේ ප්‍රඥාවෙන් හොඳින් දැහැගත්තා. පඤ්ඤාය සුදිට්ඨෝ සුප්පටි විද්දෝ. ඒකට මේ ප්‍රඥාවෙන් හොඳින් දැකගත්තා, හොඳින් විනිවිද දැකගත්තා. ඒකට මේ ආර්ය න්‍යාය වශයෙන් තමයි මේ පරිසම්පාදය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක මේ කටුකුරුන් සාන්නාසය ඉදිරිපත් කරනවා නෙමෙයි ආර්ය න්‍යාය කියන්නේ පරිසම්පාදය කියලා. බුදුරජාණන් වහන්සේම මේ පංච බහවේර සූත්‍රයේදී මොකද්ද මේ ආර්ය න්‍යාය කියන්නේ කියලා උන්වහන්සේට සඳහන් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති මස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මෙන්න මේක තමයි ආර්ය න්‍යාය. ඒ කියන්නේ පරිසම්පාද න්‍යාය නැත්නම් ඉදප්පච්චේතාව. මේක තමයි එතකොට මේ සෝවාන් වෙච්ච ආරයන් වහන්සේ ප්‍රඥාවෙන් දැකගන්න. ප්‍රඥාවෙන් විනිවිද දැකගන්නේ මෙන්න මේ ආරණ්‍යය. මේ කාරණාව මේ විදිහට තියෙනකොට ඒතර අපි යම්කිසි කෙනෙක් මේ පරිසම්පාදය අර කාල තුනකට දාලා විස්තර කරන්න ගියාම අපිට මොකද්දෝ එකක් නිකන් මගහැරෙන ස්වභාවයක් මේක හරි විස්තීර්ණ වෙච්ච ස්වභාවයක් සංකීර්ණ වෙච්ච ස්වභාවයක් තියෙනවා මේ මේ තරම් අකාලික වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් දැකගන්න තිබිච්ච දහම අපේ අතින් නිකන් බොඳ වෙලා යන ගතියක් අපිට ළඟා වෙන්න බැරි ගතියක් අනිවාර්යයෙන්ම අපි පුබ්බේ නිවාසානුස්සතියක් උපදවාගත යුතු ස්වභාවයක් ඔන්න අපේ හිත අවුල් වෙනවා නමුත් කෙනෙක් මේ භාවනාවකින් මේ හොඳට මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා මේ ධර්මයන් තේරුම් අරගෙන භාවනාවකින් උත්සාහවත් වෙනවා නම් මේ අන්‍යෝන්‍යගත සම්බන්ධය එහෙම නැත්නම් මේ එක කරුණක් නැත්නම් එක එක ධර්මයක් තවත් ධර්මයකට හේතු වෙන ආකාරය දැනගැනීමේ අවස්ථාව තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් මහා තණ්හා සංකේ සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේදී බුදුරජාණන් වහන්සේ අර එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් සාති කියලා ස්වාමින්වහන්සේ කෙනෙක් ඇති කරගත්ත වැරදි අවබෝධයක් නැත්නම් ඇති කරගත්ත මේ වැරදි දෘෂ්ටියක් දුරු කිරීම සඳහා සෑහෙන විස්තරයක් කරනවා විවරණයක් කරනවා අනිකුත් ස්වාමින්වහන්සේලාගෙන් විවිධාකාර ප්‍රශ්න නගමින් බුදුරජාණන් වහන්සේ මේ අනිකුත් ස්වාමින්වහන්සේලාට මේ ධර්මය පෙන්වලා දෙනවා නැත්නම් සමන් වහන්සේගේ නිවැරදි ධර්මය පෙන්වලා දෙනවා මොකද අර සාති කියන වික්ෂය එතනදී වැරදි අදහසක් අරන් තිබුණා. ඒක පැතිරුණොත් එහෙම ඔන්න විනාශයක් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෑහෙන විවරණයක් කරනවා මේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී. එතෙන්දිත් මේ බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය ඉදිරිපත් කරනවා. පටිච්චසමුප්පාදේ හැම අංගයක් ගානෙම අංග යුගලයක් ගානෙම මේ වික්ෂුන් වහන්සේලා අහනවා මේක ප්‍රඥාවෙන් දැක්කද? මේක තමා වශයෙන් දැක්කද? මේක මේ මම කියනවට පිළිගත්තේ නෑ නේද? කියලා නැවත නැවත ප්‍රශ්න කරමින් බුදුරජාණන් වහන්සේ හරිම සැලකිලිමත් වෙනවා මේ ස්වාමීන් වහන්සේලා මේක නුවණින් දැක්කද කියන කාරණය තේරුම් ගන්න. ඒ වගේමයි එතෙන්දි සූත්‍රයේ අවසාන හරියේදී බුදුරජාණන් වහන්සේ මේ කොහොමද කෙනෙක් මේ අර අංග 12 ඉදිරිපත් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මේ ප්‍රායෝගිකව කොහොමද මේ අංග තේරුම් ගන්නේ කියන කාරණාවත් පැහැදිලි කරලා තියෙනවා. ඒකෙත් පතු කරන්නේ යම්සි කෙනෙක් කිසිම කියන්නේ පාලනයකින් තොරව අපි අරමුණු දිහා බලන්න ගියොත් අපි මේ පටිච්චසමුපාදයේ එන ඒ සමුදය පක්ෂයට අහු වෙන ගතිය මේ සූත්‍රයෙන් හරිය ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. කෙනෙකුට බලන්න පුළුවන් මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ තියෙනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යම්සි කෙනෙක් කොහොමද උපදින්නේ? ඒ කියන්නේ දෙමව්පියන්ගේ ක්‍රීම ඊළඟට මවගේ ඉස්තු කාලය ඊළඟට මේ වෙනත් භවයකින් මේ නික්මෙන තැනැත්තෙක් දැන් සිටීම මෙන්න මේ කාරණා තුන මුල් වුණාම යම්කිසි සත්වයක් මෙලොව වශයෙන් උපදිනවා. ඉපදිනා එයා සාමාන්‍ය විදිහට කෙලිලොල් විදිහට කටයුතු කරලා විවිධාකාර පීඩාවන්හි නිරත වෙලා ඔන්න ටික ටික වර්ධනය වෙනවා. පුංචි දරුවෙක් කටේට පටන් අරගෙන තවන්න තරුණයෙක් වශයෙන් ඔන්න ඉදිරියපත් වෙනවා. තරුණයෙක් වශයෙන් එයා තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දැන් යම් පමණක දියුණු වෙලා තියෙනවා නැත්නම් පරිපාකයකටපත් වෙලා තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී එයා ඇහින් රූපයක් බලනවා. ඇහින් රූපයක් බලලා එයාගේ කිසිම නැහැ ඉක්මීමක් සංවරයක් නැහැ. ඒ රූපය අභිනන්දනය කරනවා. ඒ රූපය තුළ එයා බොහොම සතුටු වෙනවා. ඒ රූපය බොහොම මනස්කාන්ත නම් ඒක ඇහැට බලන්න ප්‍රිය නම් අන්න ඒ රූපය එයා සතුටු වෙනවා. ඊළඟට ඒ තුළම එල්බ ගන්නවා. ඒකම නැවත නැවත බලන්න එයා කැමති වෙනවා. ඒකටම බැස ගන්නවා. මෙන්න මේ හරහා එයා තුළ නන්දියක් කියලා මේ රාග ස්වභාවයක්, තණ්හා ස්වභාවයක් වර්ධනය වෙනවා. තණ්හාව නිසා ඔන්න උපාදානයක් සිද්ධ වෙනවා. උපාදානය නිසා ඔන්න අවදුරටත් ඒක ගන්න ඕන ස්වභාවයක්, ඒකට යන්න ඕන ස්වභාවයක්, මේ හිතපු තත්වයෙන් වෙනස් තත්වයකට ආයුතය කියන කැමැත්තක් මේ භව තත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ භව තත්වය හරහා ඔන්නේ අලුත් තත්වය තුල නැත්නම් ඒ හිතින් මවාලක තත්වය තුල නැත්නම් මේ ඇහෙන් දැකපු රූපය රූපය නිසා ආපු ආස්වාදයෙන් ඒකෙන් ආපු තණ්හාවෙන් උපාදාන වෙලා උපාදාන හරහා ඒ තත්වයටපත් වෙනවා නැත්නම් භව තත්වයකටපත් වෙනවා. ඊළඟට එතන අලුතෙන් හදාගත්තේ අලුත් ලෝකයේ තුල ඒ රූපයේ රූපයේ චමත්කාරය හරහා මතුවෙච්ච අලුත් ලෝකයේ තුල එයා ඔන්න උපදිනවා. මේ වෙනත් භවයකට ගිහිලා උපදින කතාවක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ ඇහෙන් රූපයක් දැකලා ඒකේ ආස්වාදයට අහු වෙලා ඒකෙන් ආපු තණ්හාවෙන් ඔන්න තණ්හා වර්ධනයලා උපාදාන වීමකුත් උපාදානය නිසා ඇතිවෙච්ච මේ භව තත්වයකුත් නැත්නම් මේ මේ ඉන්න මොහොතට වඩා මේ අලුත් තත්ත්වය හොඳයි කියලා අල්ලගත්ත ඊළඟ භව තත්ත්වයකුත් මේ භව තත්ත්වෙට නැවත ගිහිලා ඔන්න ඉපදීමක්. ඉපදීමක් කියන්නේ ඒ වෙලාවේදී ඔන්න ඒ තත්ත්වේ දැන් හිතටපත් උනේ. කලින් තිබුණේ හිත එක්තරා අන්දමකින් අපි හිතමු බොහොම ඒකාකාරී ස්වභාවයක. නමුත් දැන් මේ හිතින් මතු කරගත්ත නැත්තම් ඇහෙන් මතු කරගත්ත ඇහැට අසු වෙච්ච රූපය හරහා යාට ලොකු වෙන ආස්වාදනීය වූ ලෝකයක් වොන්න ඉදිරිපත් වෙනවා. ඒ ඒ ලෝකයේ තුල දැන් උපදිනවා. ඒ ලෝකයේ තුල තමයි දැන් චිත්ත ප්‍රවෘත්ති හටගන්නේ. නැත්තම් සිතේ සම්පූර්ණ පැවැත්ම සිද්ධ වෙන්නේ මේ අලුත් ලෝකයේ තුල. එයා ඉතින් මේ ලෝකයේ තුල අතරමං වෙලා බොහොම ඒ කියන්නේ සිහින ලෝකයක ඉන්නවා. යම් වෙලාවක කඩන් වැටෙනවා. අපි හිතමු එක්කෝ ඒ රූපය නැති වෙලා යනවා, ඒ හේතුන් ටික නැති වෙලා යනවා. උන නැවතත් අන්න ආය අර පරණ හිටිය ඒකාකාරී ලෝකයටමපත් වෙනවා. ඉතින් එතකොට අන්න ජරා මරණ ශෝක දුක පරිදේව හර කියන මේවා ටික සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ හැම ඉන්ද්‍රියක් පාසාම ඇහෙන් ඇහෙන් රූප දැකීමක් විතරක් නෙමෙයි කනෙන් ශබ්ද අහද්දි මේ විදිහට අපි මේ ශබ්දයට අහු වෙලා ශබ්දයට ලොල් වෙලා ශබ්දයේ අභිනන්දනය කිරීම හරහා කොහොමද මේ අලුතෙන් භව තත්ත්වයකට යන්නේ ඊළඟ නාසයෙන් ගඳ සුවඳ දැකීම හරහා ඒ වෙලේ තියෙන යම්කිසි ආස්වාදයකට අහු වෙලා කොහොමද මේ අලුතෙන් බහ තත්වයකට යන්නේ. දිවෙන් රස ආග්‍රහණය කරද්දී යම්කිසි අපි කෑදරකමකින් බොහොම ලෝභයකින් කැමැත්තකින් ආහාරයක් අනුභව කරද්දී වළඳනකොට කොහොමද මේ අලුත් බහ තත්වයකට අපි මේ හිතින් යන්නේ. ඊළඟට කයින් යම්කිසි ආස්වාදනීය වූ ස්පර්ශයක් භුක්ති විඳිනකොට ඒකට අහු වෙලා කොහොමද ඊළඟ භව තත්වයකට යන්නේ. ඒ වගේමයි මනසකිනුත් මනසිනුත් යම්කිසි අපේ මනසට ආපු යම් ආරම්භණයක් මුල් කරගෙන ඒක තියෙන එකින් ලැබිච්ච සැප වේදනාවට අහු වෙලා අපි කොහොමද අලුත් භව tattයකට යන්නේ කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේත් මේ මහා සංඝා සංකේ සූත්‍රයේදී විස්තර කරනවා මේ පටිච්චසමුපාදයේ තියෙන ඒ සමුදය පක්ෂය. කොහොමද මේ කෙලවරක් නැති දුක්ඛ ස්කන්ධයකට පැටලිලා නැවත නැවත සංසාරේ ගමන් කරන්නේ කියන එක විතර විස්තර කරලා තියෙනවා. එතකොට අපිට ඒ අනුවත් පැහැදිලි වෙනවා මේ යම්කිසි කෙනෙක් එතකොට භාවනාවකින් උනත් දැක ගන්න තියෙන්නේ මේ අපි මේ අහුවෙන හැටි. එක පැත්තකින් හිතේට එන සිතුවිලි වලට අහුවෙන හැටි. අනිත් පැත්තෙන් මේ අනිකුත් පංචේන්ද්‍රයන්ට එන අරමුණු ග්‍රහණය කිරීම හරහා, උපාදාන කිරීම හරහා මේ පටිච්චසමුපාදයේ මේ සමුදේ පක්ෂයට අහුවෙන හැටි. ඊළඟට මේ මේ එකාතකින් පේන තේන මේ සම්දිෂ්ඨික ස්වභාවය අපෙන් ගිලිලා යනවා අපි භව ගණන් වලට මේක දාලා භව තුනකට මේක දාලා විස්තර කරන්න ගියාම. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ මහා තණ්හා සංකේ සූත්‍රයේදී මේක නිරෝධ පක්ෂය ගැන විස්තර කරනවා. යම්සි ආර්ය ශ්‍රාවකෙක් ඔන්න බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන උන්වහන්සේ මෙබඳු ධර්මයක් දේශනා කරනවා. මේ ධර්මයට සවන් දීලා හේතනත්තා උත්සාහයක් කරනවා. වීරයක් වඩනවා. භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරනවා. අන්න එයා මොකද කරන්නේ? අර විදිහට මේ ඇහැට පේන රූපේ එල්බ ගන්න යන්නේ නැහැ. එයා ඇහැ සංවර කරගන්නවා. එහෙම නැත්නම් ඒක අභිනන්දනය කරන්න යන්නේ නැහැ, අජෝසනය කරන්න යන්නේ නැහැ, ඒකට බැහැ ගන්න යන්නේ නැහැ, ඒකම ඉල්ලන්න යන්නේ නැහැ. ඒ වෙනුවට එයා පුළුවන් තරම් හිතේ විමුක්ත ස්වභාවයක් නැත්නම් හිතේ නිදහස් ස්වභාවයක්, හිතේ උපේක්ෂාවක් පවත්වන්න උත්සාහ කරනවා. අන්න ඒ උත්සාහය ප්‍රතිඵලයක් වශයෙන් අන්න එයාට උපාදානයක් පහළ වෙන්නේ නැහැ. හිත අරමුණ ග්‍රහණය කරන්න යන්නේ නැහැ. උපාදානයෙන් තොර වුණා නම් අන්න භව තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. භවතත්වයක් නැත්නම් අන්න જાතියක් එතන නැහැ. જાතියක් නැත්නම් ජරා මරණ ශෝක පරිදේව කියන මේ දුක් දුක් දුම්නස ආදී මේ දුක් රැස එහෙමනම් හටගන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ මේ ඇස කන නාස ආදී මේ සියලු ආයතනයන් මුල් කරගෙන මේ පටිච්චසමුප්පාදේ නිරෝධ පක්ෂයත් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒකට අපිට එක පැත්තකින් තේරෙනවා මේ මහා සන්නාසංකේ සූත්‍රය ගැන හිතද්දී මේක මේ අංග 12ම ඒ සූත්‍රයේදී කතා කරලත් නැහැ. ඒ වගේමයි බොහොම සරලව අපිට තේරෙන මට්ටමකින් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. මොකද මේ ආර්ය න්‍යාය දැනගැනීමයි ඉතාමත් වැදගත් වෙන්නේ. එතකොට අපි හැබැයි මේ මේවා දන්නේ නැතුව සාමාන්‍ය අපි කෙනෙක් බරිතව ජීවත් වෙනකොට මේ පරිසම්පාදයේ සමුදය පක්ෂයට අහු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා මේ ධහමක් ප්‍රගුණ කරන්න යාම හරහා මේ සමුදය පක්ෂයෙන් ගැලවිලා අපිට නිරෝධ පක්ෂයේ ජීවත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට දැන් කටුකුරුන් සානාසය අර පසු කාලීනව මේ පටිච්චසමුපාදය විග්‍රහ කරන්න ගිය ක්‍රම ගැන පොඩි විවේචනයක් කරනවා. අපි තව ටිකක් මේ විමසලා බලමු. අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව අතීත. අන්න ඒක නිසා පහේ කොටවල් හතරකුත් දක්වනවා අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව අතීත හේතුය කියලා. ඊළඟට ඒ අතීත හේතු නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන වර්තමාන ඵල පහ ඵල ඇති වෙනවා. නැවතත් අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියන වර්තමාන හේතු පහ නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යන අනාගත ඵල පහ ඇති වෙනවායි කියලා ওই විදිහට විවරණය කරන ක්‍රමයක් තියෙනවා. මේ පහේ කොටවල් හදාගෙන විවරණය කිරීමෙන් අර අංග අතර තිබෙන ඉදප්පච්චේත සම්බන්ධය පළුදු වෙනවා. අපි කලින් පෙන්වමු කළා යුගල වශයෙන් මේ අංග දෙකක් අතර තියෙන ඉදප්පච්චේතාව. ඒකමයි පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය හැටියට ගත යුත්තේ. ඒකයි මූල ධර්ම. එකක් නිසා අනික ඇති වෙනවා. එකක් නිරුද්ධ වීමෙන් අනික නිරුද්ධ වෙනවා. ඔය විදිහට විග්‍රහ කරන ක්‍රමයක් තියෙනවා. අන්න ඒක paludu වෙනවා අමුතුවෙන් මේකට කෑලි එකතු කරන්න යන්නේ. එපමණක් නොවේ. මේ සම්මත විවරණ ක්‍රමයේ භව කියන වචනය පවා තෝරනවා උප්පත්ති භව, කම්ම භව කියන. උපාදාන පත්‍ය භව කියන දන උප්පත්ති භව හැටියට විග්‍රහ කරනවා. ඊළඟට භවපත්‍ය ජාති කියන එක තෝරන්න ගියාම මෙතන තෝරන්නේ කම්ම භව හැටියට. මේ එකම පදේ දෙආකාරයකින් තෝරනවා. ඒ වගේම ජාති කියන පදේ සාමාන්‍යයෙන් ජාති කියන වචනේ තේරුම උපත කියන එකයි. නමුත් ඒකට මතු උපත නැවතු උපත කියන අර්ථයයි පටිච්චසමුප්පාද ධර්මයේ තේරීමේදී දීලා තියෙන්නේ. දැන් ඔය විදිහේ දුර්වලතා රාශියක් ඔය විදිහේ දුර්වලතා රාශියක්. ඒක බොහෝ විට ඔබතුන් මේ කාලේ පෙන්වා දෙනවා සාමාන්‍යයෙන් මේවා ගැන කියන්න පුළුවන් අය. එතකොට මෙන්න මේ අඩපාඩු කිසිවක් නැහැ. අපි අර කලින් විස්තර කර ආකාරයට මේ මහා සංසාර වටේ රහස විඥාන නාම රූප දෙක අතර තියෙනවා කියලා ගත්තාම පටිච්චසමුප්පාද ධර්මයේ අත්ත වශයෙන්ම තනිකර දුක් ගොඩක කේවල දුක්ඛ ඛණ්ඩයක සමුදය හා නිරෝධය පෙන්눔 කරන නිසා සංසාරගත පුද්ගලයාගේ සංසාර ගමනේ අවස්ථා තුනක් පෙන්වන එකක් නෙමෙයි. මේ පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය තමයි සම්දිට්ඨික අකාලික වශයෙන් අර යෝනිසෝ මනසිකාරයෙන් මේ පස්සේ බෝසතාණන් වහන්සේ මතු කරගත්තා වගේ මේ ධර්මතාව වර්තමානයේහි දැකිය හැකි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තිබෙන විශිෂ්ටම ලක්ෂණය තමයි මේ සම්දිට්ඨික අකාලික බව. ඒ බව හෙළි වෙනවා සුත්තනිපාතේ පාරායන වග්ගයේ තේමක මානව පුච්චාවේ. ඒ හේමක නැවති මානව බ්‍රාහ්මණ මානව කිය බුදුරජාන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් ප්‍රකාශ කරනවා මෙන්න මෙහි. හොඳයි අපි හැමදෙම එතකොට අර මේ පසු කාලිනව ආපු තව විග්‍රහයක් තමයි මේ බහතුනකට දාලා විස්තර කරනවට අමතරව මේ පරිසම්පාදයේ අංග 12න් නැත්නම් අර ආපු යුගල වලින් ඒ සමහර කොටස් අරගෙන ඒක දානවා මේ අතීත හේතු වශයෙන්. හරි ඒ හේතු නිසා වර්තමාන පල හට ගන්නවා. වර්තමානයේ හේතු පහක් තියෙනවා. ඒ හේතු පහන් කා අනාගත පලහට ගන්නවා කියලා විග්‍රහ කරන ස්වභාවයක් තියෙනවා. අවිජ්ජා සංඛාර, තණ්හා උපාදාන භව කියන අතීත හේතු පහක් විස්තර කරනවා. ඒ හේතු පහ නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා වර්තමාන ඵල පහක් තියෙනවා. ඊළඟ වර්තමානයේ නැවතත් තියෙනවා අවිජ්ජා සංඛාර, තණ්හා උපාදාන භව කියලා වර්තමාන හේතු පහක්. ඒක නිසා වුණ අනාගතයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා අනාගත ඵල පහක් හට ගන්නවායි කියලා මෙහෙම විග්‍රහ කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ මේවා පදනම් කරගෙන ඇත්තටම පසු කාලීනව භාවනා ක්‍රම පවා සකස් වෙලා තියෙනවා. ඒ භාවනා ක්‍රමවලදී මේ අතීත භව බලමින් මේවට මේ ඉතින් ඒවට යමින් මේවා ගැන විග්‍රහ කරන්න යමින් මේ පටිච්චසමුපාදය තේරුම් ගන්න කියලා සෑහෙන වෙහසක් දරනවා. නමුත් අර බොහොම තීක්ෂණ මනසකින් එහෙම නැත්නම් බොහොම ඒකාග්‍ර වෙච්ච මනසකින් මේ ධර්මයේ විනිවිද දැකලා අකාලික වශයෙන් සම්දිත්තික වශයෙන් මේ පටිච්චසමුපාද න්‍යාය මතු කරගන්නා ස්වභාවය ඒ භවනා ක්‍රමවලට අහිමි වෙලා යනවා. ඒක අතක මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අර සරල බව තුලින් විනිවිද දකින ආකාරය. සරල බව හරහා මේ සමාධිමත් ස්වභාවය හරහා මේ කෙලස් විනිවිද දකින ස්වභාවය ඇත්තටම අපි අගය කරන්න ඕනේ. ඒකම තමයි මේ කටුදුන් සානාසේ නැවත නැවතත් මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන විශිෂ්ටතම විශිෂ්ටම ලක්ෂණය තමයි මේ සංගීතික අකාලික බව. මේ සාන්දෘෂ්ටික ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අකාලික ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ කාලයට පමණක් බලංගු වෙච්ච දෙයක් නෙමෙයි. වර්තමානයටත් ඒක වළංගුයි. ඒ වගේම යම්සි කෙනෙක් මේ ධර්ම ප්‍රගුණ කරනවා නම් අනාගතයේදී ඒ කාලයටත් වළංගුයි. මේකේ කාලය මත පදනම් වෙච්ච ධමයක් නෙමෙයි. ඒක සාන්දෘෂ්ටිකයි කියන්නේ මෙලෝ වශයෙන්ම සම්දිත්තික වශයෙන් අස්පනා පිට වශයෙන් මේක දැක ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ නිසාම මේ ධර්මය ආරාධනා කරන්න පුළුවන් තවත් කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා. ධර්මයේ විසින්ම කරන ආරාධනාවක් එතන තියෙනවා. තමන්ව ක්‍රියාවේ යොදවලා බලන්න. මේ ධර්මය තමන් තුළ හිතේ තමන්ගේ හිතේ වර්ධනය කරගෙන තමන්ගේ හිතේ රෝපණය කරගෙන බලන්න කියලා ඒ ධර්මයේ විසින්ම මේ අනිකුත් ශ්‍රාවකයන්ට ආරාධනා කරන ස්වභාවයක් තමන්ව ක්‍රියාවෙහි යොදවලා බලලා බලන්න නිරීක්ෂණය කරන්න කියන ස්වභාවයක් මේ ධහම තුළ තියෙනවා. මේ ධහම ක්‍රියාත්මක වෙන්න වෙන්න නැත්නම් යම්සේ ශ්‍රාවකයෙක් තුළ මේ ධහම වැඩෙන්න වැඩෙන්න ඊළඟ ඊළඟ මට්ටමකට ගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒකම ඕපනයික ගුණය කියලා කියනවා. ඒ කියන්නේ තමන් ධහමක් දියුණු කරද්දී එතනම රැඳෙන ස්වභාවයක් නැහැ. ඒ ධහමේ යම් මුහුකුරා යමක් කරාම ඊළඟ මට්ටමකටපත් වෙනවා. ඒක තව තවත් වර්ධනවාම ඒකේ මුහුකුරායාම හරහා ඔන්න ඊළඟ මට්ටමකටපත් වෙනවා. මෙන්න මේ වගේ ඊටාම සුන්දර ඕපනයික ගුණයක් මේ ධර්මයේ තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන ධර්මය අපිත් මේ කාරණාවන් තේරුම් අරගෙන වර්තමාන වශයෙන් මේ පටිච්චසමුපාදය හෙළි කරගන්න. අපේ භාවනාවේ මේ පටිච්චසමුපාද න්‍යාය තේරුම් ගන්න අපි උත්සාහවත් වෙනවා නම් අන්න ඒ මේ ඊළඟට මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන අර හේමක මානවක කියන මේ මේ තරුණයෙක් ඉදිරි මේ තමන් කොහොමද අනිකුත් ශාස්ත්‍රූන් වහන්සේලා හම්බ වුනේ ඒ අය හසුරු කරන්න ගිහිලා තමන්ට ලැබිච්ච පිළිතුර මොකද්ද මොකද්ද මේ ගෞතම බුදුරජාන් වහන්සේ හම්බුණාට පස්සේ උන්වහන්සේ දෙන පිළිතුර කියලා ඔන්න ස්වාමීන් වහන්සේ තව කාරණයක් මතු කරලා දෙනවා ඒ ඒ ඒ සිද්ධියත් හරිම රසවත් අපි ඒ කොටසට සම්බන්ධලා ඉන්නවා කියේ මේ පුම්බේ වියාකංසු පුරං ගෝතම සාසන ඉච්ඡාසීති භවිස්සති සම්පංසං ඉතිහි තිකං සබ්බන්තං තක්ඛ වඩ්ඩන නාහං තත්ථ අභිරමි තංච මේ ධම්මං තංච මේ ධම්මං අක්කාහි සංහා නිඝාත නම්මුනි යම් විදිත්වා සතෝ චරං තරේ ලෝකේ විසත්තික ඒ කියන්නේ යේ මේ පුබ්බේ විසයා කන්සු පුරං ගෞතම ශාසන ගෞතම ශාසනයෙන් පිටත යම් ශාස්ත්‍රවරු මට ධර්මය කියලා දුන්නා නම් ඒ හැමදේම මෙන්න මේ විදිහටයි විග්‍රහ කළේ ඉච්ඡාසි ඉති භවිස්සති මෙසේ විය මෙසේ වන්නේ ඒ කියන්නේ අතීතයත් අනාගතයත් අල්ලයි තේරුම් කරන්නේ සබ්බන්තං ඉති හේතිහ ඉති හේතිහ කියන කියන පාරිභාෂිත වචනයකුත් ඒක නිසාම හැදලා තිනවා ඉතිහ ඉතිහ ඒ කියන්නේ එසේ මෙසේ එසේ මෙසේ ධර්මයේ ඔක්කොම සබ්බන්තං ඉති හේතිහ සබ්බන්තං තක්ක වඩන ඒ ධර්මවල ස්වභාවය තර්ක වඩන තර්ක උපදවනවා මේක කොහොමද අර සබ්බාසෝ සූත්‍රයේ එහෙම තියෙන ආකාරයට පූර්වාන්ත අපරාන්ත වලට බොමි අපි එහෙම හිටියද නැද්ද කියලා. ඔය වගේ තර්ක ඇති වෙන විදිහේ ධර්ම අනිත් ශාස්ත්‍රෝල් දේශනා කරේ. නාහං තත්ථබිරම් මම මේ ධර්මයන් පිළිබඳව මේ ධර්මයන් පිළිබඳව මම සතුටටපත් උනේ නැත. නමුත් පංච මේ ධම්මං අක්කාහි සංහා නිග්ඝාත නමුනි. නමුත් මුනිවරයාණනි ඔබ වහන්සේ සංහා විනාශ කරන්නා වූ මේ ධර්මයේ මට දේශනා කළා. යම් විදිත්වා සතෝ චරං යම් මේ ධර්මයේ තේරුම් අරගෙන සතිමත්ව හැසිරෙන්නේ තරේ ලෝකී විසත්තිකා මේ ලෝකයේ ඇලෙන සුළු అలවන සුළු සංහාවෙන් ඈතර වන්නේය කියලා මේ විදිහට ප්‍රශංසා මුඛයෙන් මේ ජීවර මානවකයා ප්‍රකාශ කළේ මේ ධර්මයේ කියන මේ විශිෂ්ට ලක්ෂණය නැත. ධර්මයේ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ බව අපි කලින් සඳහන් කළා. ඒ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද ධර්මය අර විදිහට අතීතයට දිවීමක් හෝ අනාගතයට පැනීමක් නැතුව මේ වර්තමානයේ තුලින්ම පුද්ගලයාගේ సంతානය තුළ නිරන්තරම නිරන්තරව පවතින විඥාන නාම රූප සම්බන්ධතාව තුළින් මේ වටිනාකම් ධර්මයේ රහස මතු කරගන්න පුළුවන් බව. දැන් අපි දන්නවා කිසිල් කඳක හරයක් ඇති බව සොයාගන්න ඒක මුලින් ඉඳලා අගට පට්ට ගන්න ඕනේ නැහැ. හොඳට කැපෙන කඩුවක් අරගෙන මැදින් කැපුවාම ඒ හරස් කැපුම තුළින් අපිට දකින්න පුළුවන් කිසිල් කඳක හරයක් නැති බව. ඒ වගේම මේ සංසාර කිසිල් කඳක් පඤ්ඤාමයන් තිකින මසින් ගහෙත්වා. අර ප්‍රඥාමය වූ තීක්ෂණ වූ කඩුව අරගෙන මැදින් කැපුවොත් ඒකේ අභ්‍යන්තර වූයේ අභ්‍යන්තර සැකැස්මේ අපට අල්ලා ගන්න පුළුවන් මේ සංස්කාර ස්කන්ධයේ කිසිම හරයක් නැහැ. අතීතයේ යම් භවයක් තිබුණා නම් ඒකත් ඒකෙත් මේ ධර්මතාවමයි. අනාගතයේ යම් භවයක් තියනවා නම් ඒකෙත් මේ ධර්මතාවමයි. මේ කියන ධර්මතාව මගේ මේ సంతාණය තුලින් සම්දිත්තික අකාලික වශයෙන් මම දකිනවා කියලා අන්න ඒ විදිහට ආර්ය ශ්‍රාවකයා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සමුදයව සමුදයව නිරෝධෝ නිරෝධෝ කියන වචන පාවිච්චි කරන්නේ ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ කරන්නේ යම් කිංචි සමුදය ධම්මං සං සම්බං සං නිරෝධ ධම්මං කියනේ ප්‍රත්‍යක්ෂය ලබා ගන්න. හොඳයි. එතකොට මේ හේන හේමක මානවක මේ කුච්චා කියලා මේ එනවා පාරායන වර්ගයේ සුත්ත නිපාතේ පාරායන වර්ගයේ මේ මේ හේමක කියන මානකයෙක් එක්ක තරුණයෙක් එක්ක බුදුරජාණන් වහන්සේ ඇති කරපු වෙස් බුදුරජාණන් වහන්සේ සමග ඇති කරගත්ත සංවාදයක්. එතෙන්දී එතකොට මේ හේමක මානවකයා එන්නේ මේ එකපාරටම බුදුහාමුදුරු හම්බෙන්නේ නැහැ. එයා තවත් ශාස්ත්‍රවරුන් රාශියක් හම්බෙලා තමයි ඊට පස්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ. එතකොට ඒ අනිකුත් ශාස්ත්‍රවල හම්බුනහම ඒ අය කියලා තියෙන්නේ මේ අතීතයත් අනාගතයත් අල්ලගෙන කතාවක් තමයි මේ ඒ ශාස්ත්‍රවරුන් කරලා කියලා තියෙන්නේ. ඒ කියන්නේ අතීතයේ මෙහෙම වුණා අය අනාගතයේ මෙහෙම වෙయ్య කියලා නිකන් අර හරි ඍජු අත්දැකීමක් නැහැ. අරමත් වෙයිද මෙහෙමත් වෙයිද කියලා නිකන් අවිනිශ්චිත ස්වභාවයක් ධර්මයක් තමයි මේගොල්ලෝ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේමයි මේ හැම ධර්මයකින්ම තර්කයක් තමයි ඉදිරිපත් වෙන්නේ. මේ තර්කයක් ඔස්සේ තමයි මේගොල්ලෝ තමන්ගේ ධර්මයක් ඉදිරිපත් කරන්නේ. තර්ක වඩන ස්වභාවයක්. අපේ තර්ක මනසින් මේක ධර්මයේ තේරුම් ගන්න ස්වභාවයක් තමයි ඒ දහම් වල තියෙන්නේ. ඒකට යම්සි කෙනෙක් කතා කරනවා නම් මේ තර්කයෙන් තමයි මේ මෙන්න මේ මේ තර්කයේ තේරුම් ගන්න ඕනේ. මේ තර්කයේ තේරුම් ගත්තා නම් තමයි මේ සංසාර දුකින් ගැලවෙන්නේ කියලා කියනවා නම් එතකොට මේ බුදුහාඳුරන්ගේ දහම එහෙම ඒබඳු එකක් නෙමෙයි. එතකොට ඒබඳු දහමක් ඔන්න වෙනත් ශාස්ත්‍රවලින් කියලා තියෙනවා. අනිකුත් ශාස්ත්‍රවල කියලා තියෙනවා මෙන්න මේ මේ මේ දේවල් තියෙනවා අතීතෙ මෙහෙම වුණා අනාගතෙදි මෙහෙම වෙයි. එහෙම එහෙම කියලා මේ තර්කයේ මත පදනම් වෙච්ච දහමක් තමයි ඒ අනිකුත් ශාස්ත්‍රවල කියලා තියෙන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මේ හේමක මානුක කරන සුවිශේෂයි. උන්වහන්සේ මේ තණ්හාව නැති කරන ක්‍රමයක් මෙලෝ වශයෙන්ම වර්තමාන වශයෙන්ම දේශනා කරනවා. යම් විදිත්තා සතෝචරං තරේ සත්‍යේ තරේ ලෝකේ විසත්කං. ඒ යම්සි කෙනෙක් මේ ප්‍රඥාවකින් මේ මේ තණ්හාව නැති කරන ක්‍රමය දැනගෙන සතිමත්ව හැසිරෙනවා නම් සතිමත්ව ලෝකේ හැසිරෙනවා නම් අන්න මේ ඒ අපේ හිත అలවන අපේ හිත උපාදාන කරන ඒ ස්වභාවය නැති කරගෙන ඒ මේ උපාදාන ස්වභාවය නැත්නම් මේ තණ්හාව විනිවිද දැක ගන්න, තණ්හාව තරණය කරගන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. එතකොට ඊමේ පුබ්බේ ව්‍යාකංසෝ පුරංගොත්තම ශාසන. මේ ගෞතම ශාසනයෙන් පිටත යම් ශාස්ත්‍රවරු මට ධර්ම කියා දුන් කියලා දුන්නා නම් ඒ හැම දෙනෙක්ම මෙන්න මේ විදිහට විග්‍රහ කරේ. කොහොමද? මෙසේ විය මෙසේ වන්නේ. එතකොට සම්බන්තං ඉතිහිත. එතකොට මේ ඒ ධර්ම වල ස්වභාවය තර්ක වඩනවා. තර්ක උපදවනවා. එතකොට අපේ හිතේ විවිධාකාර අන්දමින් තර්ක ඇති කරනවා නම් අපේ හිත සමනයකටපත් කරනවා නිවනට නිවීමකටපත් කරනවා වෙනුවට හිතේ කුකුස් ඇති කරනවා නම් ප්‍රශ්න ඇති කරනවා නම් තර්කයකට හිත නංවනවා නම් ප්‍රපංච වලට හිත දුවනවා නම් එතන නිවැරදි දහමක් නැති බව එතකොට අපිට තේරෙනවා. අපි වඩන මේ භවනාවක් වුණත් අපේ හිතේ ඇති කරන්නේ අවිශ්වාසයක් නම් අපේ හිතේ ඇති කරන්නේ කැළඹීමක් නම් අපේ හිතේ ද්වේෂයක් නම් ඇති කරන්නේ එහෙමත් නැත්නම් අපේ හිතේ තිබිච්ච සංසුන් භාවය පවා විනාශ කරනවා නම් ඒ කියන්නේ අපි යන මාර්ගේ නිවැරදි නැහැ. නමුත් යම්කිසි දහමක් තුළින් අපේ හිතේ දැනටත් වෙලා තියෙන යම්සි ආතති ගතියක්, දැනටත් තියෙන දැවීම් ස්වභාවයක්, හිතේ තියෙන යම්සි උපාදාන ස්වභාවයක් සංසුන් වෙනවා නම්, උපාදානේ දුර වෙලා යනවා නම්, හිත නිවෙනවා නම්, තැම්පත් වෙනවා නම් අන්න අපිට තේරෙනවා අපිට මෙලෝ වශයෙන්ම සාන්දෘෂ්ටික වශයෙන්ම මේ අපි කරන භාවනාවේ නැත්නම් අපි වඩාගෙන යන ධහමේ ප්‍රතිඵල අපිට භුක්ති විඳ ගන්න තියෙනවා. ඒ නිසා මේ හේමක මානවකයාට එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ බොහොම ප්‍රීශීලී වෙලා තියෙනවා. Taman මේ බොහොම ඒකට කැමැත්තක් ඇති වෙලා තියෙනවා. මොකද මේ ලෝකයේ అలවන සුළු ඒ තණ්හාවෙන් එතරවන්න මේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. මොකද තණ්හාව තමයි මේ ලෝකයේ දිගින් දිගට යන ගතිය ඇති කරන්නේ. නැත්තම් තණ්හාව තමයි අපිට සංඥා වගේ ඉදිරිපත් වෙලා මේ මේ සංසාර ගමන සිද්ධ වෙන්නේ. කොහොමද යම් කෙනෙක් මේ තණ්හාව දුරු කරන්නේ? අන්නේ තණ්හාව දුරු කරන මාර්ගයක් එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඒතකොට තවත් කාරණාවක් සායනස මතක් කරනවා දැන් අර වගේ භව ගණන් ඈතට ගිහිල්ලා මේක සංකීර්ණ කරගෙන දැකීමක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. යම් කෙනෙක් බොහොම එකඟ මනසකින්, සංසුම් මනසකින් ප්‍රඥාව මුල් කරගෙන මේ සංස්කාර ධර්මයන් නිරීක්ෂණය කරනවා නම්, අස්පනා පිට නිරීක්ෂණය කරනවා නම්, වර්තමාන වශයෙන් නිරීක්ෂණය කරනවා නම්, ඒ බඳු ඒ මනසට ඒ විපස්සනා යෝගාවචරයට අන්න මේ සංස්කාර ස්වභාවය දැක ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒකට ඒ කාරණාව තමයි අර පඤ්ඤාමයන් තිකින වශයෙන් ගහෙත්තා කියලා මේ මෙතන ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ තාලපුට කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරිපත් කරපු තේර ගාතාවක් තාලපුට තේර ගාතාව එනවා ඒ තේර තේරී ගාතා කියන පොතේ මේ කුද්දකනිකායේ හරිම ලස්සන තේර ගාතා රාශියක් මේ පොතේ ඇතුළත් වෙනවා මේ විශේෂයෙන්ම මේ තාලපුට තේර ගාතාවන් රාශියක් වෙන තියෙන තාලපුට කියන ස්වාමීන් වහන්සේ රහත් වුණාට පස්සේ තමන්ගේ හිත වැඩ කරපු හැටි, මහත් වෙන්න කලින් හිත තමන්ව වංචක විදිහට කටයුතු කරපු හැටි, තමන් ඒවා මේ බොහොම මේ හිතට හේතු ගන්න නැත්නම් මේ හිතේ ආපු ඒ කෙලෙස් ජයගත්ත හැටි මේ තාලපොට තේර ගාතාවල විස්තර වෙනවා. ඒකේ එන එක ගාතාවක් තමයි මේ ස්වාමීන් වහන්සේ මේකෙන් එක පේලියක් මතු කරන් තියෙන්නේ. පදානුහං භය ජනනින් දුඛවහං තණ්හාලතා බහුවිදානු පත්තනි පඤ්ඤාමයන් තික්ෂණමසින් ගහෙත්වා චෙත්වා ඒසේ තම්පි කදාපි භවිෂ්‍යති කියලා මේ විදිහට ගාතාවක් සඳහන් වෙනවා මේ ඒකදී ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ නැත්නම් මේ තාලපුට කියන ස්වාමීන් වහන්සේ කියන්නේ කවදානම් මම ඒ බය උපදවන දුක් එළවන ඒ නොයෙක් අරමුණු අනුව පවතින ඒ තණ්හා ලතාව නැත්නම් මේ තණ්හාව උපමා කරනවා නිකන් වැලකට ඒ වැල ඇති ඇති යනවා මේ තණ්හා ලතාව කොහොමද තවනේ මාර්ග ඥානය කියන මුහත් අසිපතකින් කපලා දාන සිඳලා දාන කවදානම් මම ඒ බඳු මේ නුවණින් මේ ධහම තේරුම් ගන්න කියලා මේ මෙබඳු මේ තේරගතාවක් තමයි මේ සාලපුට තේරගතාවේ මේ ස්වාමීන් වහන්සේ මතු කරන්නේ. ඒතර එතනත් සඳහන් වෙන්නේ මේ මේ එතකොට මේ අවිද්‍යාව දුරු කරන නැත්නම් තණ්හාව දුරු කරන මේ ප්‍රඥාව කියන ආයුධය. ප්‍රඥාව කියන මේ අසිපතින් තමයි එතකොට මේ කටයුත්ත කරලා තියෙන්නේ. එතකොට ඒ වගේමයි තවත් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ මේ සංස්කාරයන් උපමා කරලා තියෙනවා කෙසෙල් කඳකට. විශේෂයෙන් ඔය පේන පින්දුකම සූත්‍රයේදී එහෙම මේ සංඛාරා කදලූපමා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ සංස්කාර ස්කන්ධය සමාන කරන්නේ මේ කෙසෙල් කඳකට. කෙසෙල් කඳ කියන එක අපි දන්නවා කිසිම හරයක් තියෙන දෙයක් නෙමෙයි. අපි හිතමු වෙන කොස් ගහක් දෙන ගහක් ගත්තොත් ඒකේ පතුරු ගහගෙන යනකොට අපිට හරයක් හම්බ වෙනවා. අරටුවක් හම්බ වෙනවා. නමුත් කෙසෙල් ගහේ කොයිතරම් පතුරු ගැහුවත් අරටුවක් හම්බ වෙන්නේ නැහැ. පතුරු පතුරු පතුරු ගැලවි ගැලවි ගල යනවා මිසක් ඒකේ අරටුවක් නැහැ. හරයක් නැහැ. ඉතින් මේ බඳු හරයක් නැති අරටුවක් නැති හරසුන් කෙසෙල් කඳකට බුදුරජාණන් වහන්සේ උපමා කරන මේ සංස්කාරයන්. ඒකට එතනත් හරිම ගැඹුරු උපමාවක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒතර යම්සි කෙනෙක් මේ සංස්කාර කෙසෙල් ගඳ තේරුම් ගන්න ලෝකේ ඇතිතා සංස්කාරයන් සම්මර්ෂණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මේ අපේ හිතේ පහළ වෙන සංස්කාරයන් හැර වර්තමාන වශයෙන් පහළ වෙන සංස්කාරයන් හැර අතීත භව ගණන් ඔස්සේ ගිහිල්ලා අනාගත භවයන් වලට හිත යොදලා ඉතින් හදාගත්ත සංස්කාරයන් සම්මර්ෂණය කිරීමක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ වර්තමාන වශයෙන් හිතේ හටගන්නේ මොනවාද වර්තමාන වශයෙන් හිතේ හටගන්නා සංස්කාරයන් මොනවාද අන්නේ සංස්කාර ටික විනිවිද දැක ගන්න පුළුවන් නම් අර ප්‍රඥා අසිපතින් මේ සංස්කාර ටික කපා හරින්න පුළුවන් නම් අන්න තමයි මේ සංස්කාර ස්කන්ධයේ තියෙන බොල් ස්වභාවය හරසුම් ස්වභාවය අන්න කෙනෙකුට වටහා ගන්න පුළුවන් අර බුදුරජාන් වහන්සේ දීපු උපමාව අන්න තැනකට මතක් වෙනවා මේ කොයිතරම් සිතුවිලි අපේ සිතට ආවත් අපි තමයි මේ සිතුවිලි පෝෂණය කරන්නේ අපි තමයි මේවට අහු වෙන්නේ. නමුත් යම් කෙනෙක් ප්‍රඥා අසිපත පාවිච්චි කළා, ප්‍රඥා ආයුධය පාවිච්චි කළා මේ එන කෙලෙස් සිතුවිලි විනිවිද දකිනවා නම්, ඒක පෝෂණය නොකර ඉන්නවා නම් අන්න මේ කෙලෙස් සිතුවිලි එහෙම්ම වියලිලා යනවා. එහෙම්ම බොඳ වෙලා යනවා. එහෙම්ම දිය වෙලා යනවා, වියලිලා යනවා. අන්න කෙනෙකුට මේ විසංඛාර වෙච්ච ස්වභාවයක්, සංස්කාර වලට අහු වෙන්නේ නැති ස්වභාවයක්. මේ හිතට එන සිතුවිලි නැවත නැවත එකතු කළා, වැඩි කළා, අඩු කළා මේවා නැවත කෘතිමව සකස් නොකරන ස්වභාවයක්. ඒවට එහෙම්ම යන්න දෙන ස්වභාවයක් සංස්කාරයන් සමනය වෙන ස්වභාවයක් ඔන්න හදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කාරණාවත් ඒතර මේ ශාවිනාසේ මතු කරනවා. ඒතර මේ යම්සේ ප්‍රඥාවන්තේ තියෙන තා සංස්කාරයන් මේ සම්මර්ෂණය කිරීම නෙමෙයි තමන්ගේ හිතේ පච්චුප්පන්න වශයෙන් වර්තමාන වශයෙන් ඔන්න විපස්සනා වල බඳුන් කළා තමයි මේ සංස්කාර ස්කන්ධය විනිවිද දැකගන්නේ. එතකොට එතකොට තමයි යන්න මේ කෙනාට නැවත නැවත මේ සිතේ හට ගන්නා වර්තමාන වශයෙන් හිතේ හට ගන්නා මේ සංස්කාරයන් නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා නැවත නැවතත් මේ ප්‍රඥාව දෙන්නේ ඒවා විනිවිද දැන ගැනීම හරහා ඔන්න යාට තේරෙන්නේ යම් හෝ දෙයක් ඉදීම් ස්වභාවයෙන් යුක්ත නම් ඒ සියල්ලම නැසෙන ස්වභාවයෙන් යුක්තයි යම් කින්ද සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා අන්න සෝවාන් ආර්ය මාර්ගයට පත්වෙච්ච කෙනෙක් සාමාන්‍යයෙන් එයාට ඇති වෙන ගැඹුරු වැටහීම විනිවිද දැක්න ප්‍රඥාවක් අන්න යාට හටගන්නවා. ඒක මේ මේ මේ අපි මේ උපාදීය කතා කරන මහා ලොකු විස්තර රාශියකින් යුත සංකීර්ණ දෙයක් නෙමෙයි. නමුත් මේ අස්පනා අපිට තමන්ගේ හිතේ පහළ වෙන විවිධාකාර වූ කෙලෙස් ස්වභාවයන්, විවිධාකාර වූ සංස්කාර ස්වභාවයන් මේ ඇති වෙන තාක් මේ සංස්කාරයන් නැති වෙනවා කියලා අන්න යා තුළ විනිවිද පැන ප්‍රඥාවක් පහළ වුණා. අන්නේ පහළ පහළ වීම තමයි තොරනේ ප්‍රඥා ඇස පහළ වීම වශයෙන් ධර්මයේ පෙන්ලා දෙන්නේ. හොඳයි තව මේ ටිකක් ඉස්සරහට යමු. එතකොට මේ අනුවත් අපිට පෙනෙනවා මේ සම්මත විවර ක්‍රමයේ යම් යම් අඩුපාඩු තිබෙන බව. ඒ වගේම තවත් උපමාවක් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම වෛද්‍යවරයෙක් හැටියට හඳුන්වන අවස්ථාව හඳුන්වන බව අපි කලින් සඳහන් කළා. මේක සමහර විට මේ කාලේ උපමාවක් හැටියට ගන්නත් පුළුවන්. නමුත් දැන් යම්කිසි රෝගියෙකුගේ රෝග රෝග නිදානය රෝග තත්ත්වය වටහා ගැනීමට මේ කාලේ වෛද්‍ය විශේෂඥයෙකුට අවශ්‍ය වන්නේ එක ලේ බිඳුවක් ක රුධිර පටකයක් පමණයි. ඒ ලේ බිඳුව ඒ රුධිර පටකය අනුදක්නයක් යටට දමලා බලනකොට ශරීරයේ තිබෙන සියලුම විෂ බීජ තත්ත්වය, සෙල රෝග තත්ත්වය එතන පැහැදිලි වෙනවා. රෝගියාට ඇවිල්ලා බලන්නේ කියලා එහි පස්සික පෙන්වන්න උනත් පුළුවන්. එහි පස්සික පෙන්වන්න උනත් පුළුවන්. ඊළඟට යම් යම් වමන විරේචන ආදීන් රෝගිය සුව කළාට පස්සේ ඔන්න දැන් ඇවිල්ලා මේ පරීක්ෂා කරලා බලන්න විෂ බීජ නැහැ කියලා රෝගියාට කියන්න පුළුවන්. අන්න ඒ විදිහේ සම්දිත්තික අකාලික ධර්මයකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ලක්ෂණය මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තිබෙන බවයි විශේෂයෙන්ම සැලකිය යුත්තේ. හොඳයි. එතකොට මේ තවත් ඉතින් බොහොම සරල උපමාවක් ස්වාමීන් වහන්සේ දෙන්නේ. ඉතින් වර්තමාන කාලේ වුණත් ඉතින් අපිට මම සිරේ ප්‍රඩක් වලනහම ඉතින් වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඉතින් රුධිර සාම්පලයක් අරගෙන ඉතින් ඒක පරීක්ෂා කරලා බලලා අපිට යම් යම් ලෙඩ රෝග තියෙනවද කියලා පරීක්ෂා කරන සභාවක් තියෙනවා. ඉතින් අපිට මේ කාරණාව තේරෙනවා. එතකොට එතෙන්දිත් මේ මුළු ඇඟීම තියෙන මේ රුධිරය පරීක්ෂා කරන්න ඕමනාවක් නැහැ. ඒක රුධිර පටකයක් පරීක්ෂා කරා නම් ඒකට අනුරූපීව ඒකට අනුකූලව අපිට හිතා ගන්න පුළුවන් ඒ රෝගියාගේ යම් යම් රෝග ලක්ෂණ තියනවාද කියලා නැත්නම් විස බීජ තියනවාද කියලා. ඉතින් ඒ කාරණාව ඒ කාරණාව තමයි තාත් මේ ස්වාමීන් වහන්සේ මතක කරලා දෙන්නේ. ඒක ඉතින් බොහොම සරල උපමාවක්. ඉතින් අපි යම්කිසි කෙනෙකුට ඉතින් අපි හිතනවා දැන් ඊළඟට ඡේදය යන්නේ තවත් පැත්තක තමයි විග්‍රහ කරන්න තියෙන්නේ. ඉතින් අද අපි කරපු සාකච්ඡාවෙන් හෝ මේ නිවෙන නියම සාකච්ඡාව මුල් කරගෙන හෝ යම්කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් අද අපි කරපු සාකච්ඡාව සම්බන්ධයෙන් දැනගන්න තියෙන කාරණයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. මොකද අපිට ඉස්සරහට යන්න තියෙන තවත් අලුත් පැත්තකටයි. හොඳ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට අපිට විවෘත සාකච්ඡාවකට යන්න පුළුවන්. නාමයේ රූප දෙකන අතරේවත් තියෙන අවස්ථාවන් අවිඥාන මම කියන්නේ දුරස්න හරි දන්නේ නැහැ. ඒ නාම රූප දෙකෙන් සංකේතයක් ඇති කියලා ආකාරය. විඥානයක පවස්මක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න වෙයි ගැටියක් තියෙන මේ අවස්ථාවකදී පිට විපස්සනාමය අදහස් කියන්නේ අනිත්‍ය ආදී අදහස් වලින් මේක මාර්ග කර දක්වා යන්න පුළුවන් තියෙන මාර්ගයක් තමයි දකින්න පුළුවන් කියන්නේ. නාම රූප දෙකම සංසිඳින්න අවස්ථාව. ඔව් ඒක තමයි. නාම රූප දෙකක සංසිඳන අවස්ථාව ඇත්තම මේ විවිධ සූත්‍රවල විස්තර කරනවා. උදාහරණයක් වශයෙන් මතක් කරගන්න පුළුවන් ඔය මට මතකයි කො නිදාන සංයුත්තේ නැත්නම් ස්කන්ධ මේ ස්කන්ධ එන සංයුත්තේ ස්කන්ධ සංයුත්තේ එනවා මේ උපය කියලා සූත්‍රය. මේ උපය කියන සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ කියන්නේ මේ විඥාණය එක්කෝ රූපස්කන්ධය අතුරු කරගෙන ඉන්නවා. එක්කෝ වේදනාස්කන්ධය අතුරු කරගෙන ඉන්නවා. එක්කෝ මේ සංස්කාර ස්කන්ධය අතුරු කරගෙන ඉන්නවා. එක්කෝ සංඥා ස්කන්ධය අතුරු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ ස්කන්ධ හතර අතුරු කරගෙන තමයි විඥානය පහළ වෙන්නේ. බුදුහාඳුර කියනවා යම්සි කෙනෙක් කියනවා නම් නෑ මේ ස්කන්ධ හතර ඇසුරු කරන්නේ නැතුව මේ මේ පතිත්‍ිත විඥානයක් පහළ වෙනවා කියලා මේ බසගත් විඥානයක් පහළ වෙනවා කියලා ඒ ඒ එයා කර්මේ තේරුම් ගන්න නැහැ. අපේ සූත්‍රය කියලා බලන්න. ඒකේ බුදුහාඳුර කියන්නේ මේ යම්සි අන්දමකින් විඥානයක්. කියන්නේ මේ මොකද කියන්නේ පතිත්‍ිත විඥානයක්. මොකක් හරි අරමුණක් ඇසුරු කරන විඥානයක් පහළ වෙනවා නම් එක්කෝ එයා රූපයක් ඇසුරු කරනවා. එක්කෝ ඒ විඥානේ වේදනාවක් ඇසුරු කරනවා. එක්කෝ විඥානේ සංඥාවක් ඇසුරු කරනවා. එක්කෝ ඒ විඥානේ සංස්කාරයක් ඇසුරු කරනවා. ඊළඟට බුදුහාඳුර කරන යම් අවස්ථාවක මේ රූපය ගැන තණ්හාව ප්‍රහාණය වෙනවා. රූපය අපිටම භාවනාවක් කරහා භාවනාව කරවඩමින් ඉන්නවා. අපිටම ධාතු මනසිකාරය වැඩමින් ඉන්නවා. දැන් එතකොට මේ කයේ Tamange තිබිච්ච අර මේක මගේ කය මේක ලස්සනයි මේක හොඳයි අනිත් අයට වඩා මේක සුන්දරයි කියලා ඒ අපි අරගත්තේ තණ්හාව දුරු වෙවි දුරු වෙවි ගියා නම් යම් අවස්ථාවක අපි තුමු බොහොම හොඳට හිත දාගෙන ඉන්න යම්සි අරමුණකට. රූප ධර්මයකට හිත දාගෙන ඉන්නවා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ කියනවා රූපේකෝ රූපේ රූපේ රූපේකෝ ආවසෝ රාවෝ පහිනෝ හොති. ඔන්න ඒ වගේ වචන වලින් කියන්නේ මේ රූපය ගැන තිබිච්ච ඒ රාගය නැත්නම් ඒ ඇල්ම ඒ උපාදානය යම් අවස්ථාවක් නැතිලා නතර වුණා නම් ප්‍රහාණය වුණා නම් වච්චිත්තදාරම්මණන් කියලා වචනයක් පාවිච්චි කරනවා. එතකොට ඒ විඥානයේ බැහැගෙන තිබිච්ච අරමුණ කඩලා යනවා. විඥානය විඥානයේ පතිත වෙලා තිබිච්ච. දැන් විඥානයට පිහිටන්න තැනක් ඕනේ. ඒ පිහිටන්න තිබිච්ච තැන අහිමි වෙනවා. පිහිටන්න තිබිච්ච තැන අහිමි වෙන වස්චිතාරම්මණන් ගැන අරමුණ සිඳිලා යනවා. අරමුණ කැඩලා යනවා. පදනම බිඳලා යනවා. අන්නේ අවස්ථාවේ තමයි විඥානේ අපපතිත්ත මට්ටමකටපත් වෙනවා කියන්නේ. ඒ ඒක ඉතින් අපිට මාර්ග මාර්ග ඥාන මට්ටමක් කියලා හිතන්න පුළුවන්. යම්සි කෙනෙක් එතකොට මේ රූප ධර්මයන් වෙන්න පුළුවන්. වේදනාවක් වෙන්න පුළුවන් සංඥාවක් වෙන්න පුළුවන් සංස්කාරයන් වෙන්න පුළුවන් මේවා නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා තමයි මේ බඳු තත්ත්වයක් ඇති වෙන්නේ. මේ අවස්ථාවක يعني සංස්කෘතකේ ප්‍රශ්නේ වෙන්නේ ඒ කියන්නේ එහෙම එහෙම දෙයක් ඇති වෙන්නේ කොහොමද කියන එකද නැත්නම් මොන වගේද ප්‍රශ්නේ? ඔව් එතකොට නිකන් කියනවා ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රතිවේද පැත්තකට යද්දී ඒ කියන්නේ එහෙම එහෙම කඩලා ගියාම ඒ අපතිත්ත මත්තමකට විඥානයපත් වුනහම සාමාන්‍යයෙන් නම් ඉතින් ධර්මයේ මේ විස්තර කරනවා මේ හරහා ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ කරගන්න පුළුවන් කියලා. එහෙනම් ආපසු හැරිලා බලන්න පුළුවන් මේ තමන්ගේ අවබෝධය හරහා ප්‍රත්‍යක්ෂය හරහා මොනවද සිඳිච්ච කෙලෙස් මොනවද ඉතිරි වෙච්ච කෙලෙස් කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන් කියලා. ඉතින් මේ සියලුම ප්‍රත්‍යවේක්ෂාවන් සියලුම මාර්ග ඥාණයටපත් වෙද්දී සිද්ධ වෙනවාද කියන එකේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ ඒවා කියන්නේ 100ක් අපි තුමු කෙනෙක් මේ කෙනෙක් සතු සියලු ප්‍රත්‍යක්ෂ ඥාන පහළ වුණාද? එයා තමන් සෝවාන් වෙච්ච බව 100ක් එයාට විශ්වාසද? එයා 100ක් තමන් සෝවාන් වෙච්ච බව දැනගෙනද ඉන්නේ කියන ගැන යම් යම් මතභේදයන් තියෙනවා. උදාහරණයක් වශයෙන් බුද්ධ කාලයේ පවා ඔය මහානාම ශාක්‍යයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේ මම මේ රජ කෙනෙක්. ඊළඟට මම මේ විවිධාකාර කටයුතු වල නිරත වෙනවා මට රාජ්‍යයේ කටයුතු වල නිරත වෙන්න තියෙනවා මට ඇත්හලට ගිහිල්ලා ඇත්තු එක් කටයුතු කරන්න සිද්ධ වෙනවා මට අස්හලට ගිහිල්ලා අස්වැයක කටයුතු කරන්න සිද්ධ වෙනවා මට මේ රාජ්‍ය පරිපාලන කටයුතු වල දෙන්න සිද්ධ වෙනවා මම බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් මගේ යම්කිසි මේ බඳු කාර්යබහුලව ජීවත් වෙන මොහොතකදී මගේ මරණය සිද්ධ වුණොත් මට මොකද වෙන්නේ දැන් මේ උන්වහන්සේ මේ කවුද මේ මහානාම ශාක්‍යය හැබැයි ආරයන් වහන්සේ කෙනෙක් නමුත් එයා දන්නේ නැහැ Taman ආර්ය භාවයටපත් වෙලා කියලා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඔබ ඔබතුමා බය වෙන්න එපා. ඔබතුමාගේ ඊළඟ භවය ඒ වගේ මේ අපාගත වීමක් නෑ. ඔබතුමාගේ ඊළඟ භවය මේ යටට වැටෙන්නේ නැහැ. කියලා අන්න බය හැරවලා උපමා කීපයක්ම දෙනවා හරියට අර මේ කලයකට දාගත්ත ගිතෙල් ගිතෙල් පිරිච්ච කලයක් මේ ගඟක් යටට ගිහිල්ලා මේ කඩලා දැම්මොත් ගඟක යටට පතුලට ගිහිල්ලා බින්දොත් එහෙම ගිතෙල් ටික උඩට එනවා කලේ අර බිලිච්ච රොඩු ටික නැත්තම් කෑලි ටික යට යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේ කියනවා මේ දහම ප්‍රගුණ කරපු ඒ ආර්ය තත්වයකට පත්වෙච්ච කෙනෙක් හදිසියේ අපි තුමු මේ වර්තමානයේ වුණත් ඔන්න මේ හදිසි අනතුරකින් මිය යනවා. ඉතින් එතෙන්ද උඩට අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒ මිය ගියත් එහෙම මිය ගියත් එයා සූදානම් නැතුව මිය ගියත් අර ඒ වදපු දහම එතෙන්දි පිළිහිට වෙනවා. ඒකයි අර එතෙන්දි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ එයාගේ හිත හරියට නිකන් අර මේ මේ මොනවාද ගිතෙල් ටික වගේ ආයෙ මතු පිටට එනවා. ඒ වගේම තව උපමාවක් වෙන්නවා මේ ගඟකට ඇලවෙලා තියෙන ගහක් ගඟ පැත්තට නම් ඇලවෙලා තියෙන්නේ. ඊළඟට ඒක කපද්දි ගඟ තමයි ඇදට ඇදගෙන වැටෙන්නේ. අන්න ඒ වගේ කියලා අපේ මේ හිතත් ප්‍රගුණ කරලා තියෙනවා නම් දහමක් වර්ධනය කරලා තියෙනවා. ඒක මේ මාර්ගපද ප්‍රතිවේදයක් දක්වා ඇවිල්ලා තියෙනවා නම් අපි නොදැන හිතියත් වැඩේ සිද්ධ වෙනවා. ඒ නිසා අපිට හරියටම කියන්න අමාරුයි සමහරවිට කෙනෙක් ආර්ය තත්වයකට පත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් එයා දන්නේවත් නැහැ ආර්ය තත්වයකට පත් වෙලා කියලා. ඒ නිසා මේ බඳු කාරණාවලදී අපිට ටිකක් පරිසම් වෙන්න වෙනවා. අපි ඉක්මන් වෙන්න නරකයි. අපි ආර්ය තත්වයටපත් වෙලාද? තවත් කෙනෙක් ආර්ය තත්වයටපත් වෙලාද කියලා නිගමනය කරන්න අපි ඉක්මන් වෙන්න නරකයි. ඒක සෑහෙන්න ඉතින් මේ කාලයක් තිස්සේ මේ දහම ප්‍රගුණ කළා ප්‍රගුණ කළා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විවිධාකාර ක්‍රම භාවිතා කරලා නැවත නැවත අපේ හිතම ප්‍රත්‍යවේක්ෂාවට ලක් කරලා ලක් කළා තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ අපි ඇත්ත වශයෙන්ම මේ වාදී දේවල් ස්පර්ශ කරලා තියෙනවාද කියන කාරණා. ඔව්. මම අපේ පිටුවේ නම් කියන වේදනාවන් හට ගන්නවල විඥානය තුළ ඇලෙන්න හේතුව හට ගන්න පුළුවන් වේදනාවක්. මට තේරුම් නැහැ ප්‍රශ්නේ. විඥානයේ පස්සේ කොටගෙන වේදනාවක් ඇති වෙනවා. හා. එනවා විඥානයේ විඥානේ අලුත් කෙලෙදේ සිදුවන කියන පොඩි ගැටීමක් තියෙනවා මොලේ වල. අහහ. මෙතනදී අපි අර සාධක සූත්‍රය වශයෙන් ගත්ත උපේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ විඥානයක් පහළ වෙන්න නම් එක්ක රූපයක් අල්ලන්න ඕනේ. රූපයක් මත පිහිටන්න ඕනේ. දැන් අපි තමු දැන් රූපයක් කියන්නේ මෙතන මේ කතා කරන රූපස්කන්ධයම එක්ක අතීත රූපයක් නැත්නම් අනාගත රූපයක් නැත්නම් වර්තමාන රූපයක් ඇසුරු කරමින් ඔන්න විඥානේ පහළ වෙනවා. එහෙම නැත්නම් වේදනාවක් ඇසුරු කරනවා. අපි සුඛ වේදනාවක් දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් තියෙනවා. මේ වේදනා ස්වභාවයක් අරමුණු කරගෙන විඥානේ පහළ වෙනවා. එහෙමත් නැත්නම් යම් කිසි සංඥාවක්, හිතේ හටගත්තු සංඥාවක් වෙන්න පුළුවන්, ශබ්ද සංඥාවක්, රූප සංඥාවක්, ඔය ඕනම සංඥාමට්ටමක් වෙන්න පුළුවන්. මේ සංඥාවත් අරමුණු කරගෙන විඥානේ පහළ වෙන්න පුළුවන්. ඒ වගේමයි හිතේ යම් කිසි සිතුවිලි ස්වභාවයක් තියෙනවා, වෛරයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා, රාගයක් තියෙනවා, ශ්‍රද්ධාවක් තියෙනවා. මේ මොනවාම හරි චිත්ත ස්වභාවයන් තියෙනවා. මේ චිත්ත ස්වභාවය අරමුණු කරගෙන විඥානේ පහළ වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ස්කන්ධ හතර එතකොට මේ විඥානය පහළ වෙන්න එක පැත්තකින් උදව් වෙනවා. විඥානයේ අරමුණ බවට මේවාපත් වෙනවා. සංකාරයෙන් සංකාර එදින පස්සේ විඥානය පුන සංකාර සම්බන්ධයි. ඒ ඒ ඉතින් පරිසම්පාදයට ගියොත් එහෙම කියන්න පුළුවන්. පරිසම්පාදයට කියන්න පුළුවන් මේ අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා, සංස්කාරයන් නිසා විඥාන හට ගන්නවා කියලා. මෙතෙන්දී බුදුහාඳුරෝ ඒ පරිසම්පාදන න්‍යාය ඉදිරිපත් කරන්නේ නැතුව ඒ උපේ සූත්‍රයේදී ඉදිරිපත් කරන තර්කය අර මේ භවනාවට පැත්තෙන් වෙන පැත්තකින් කතා කරන්නේ. ඉතින් කියන්නේ මේ විඥාණය හටගන්න නම් පතිත්ත්‍ිත මට්ටමක් එන්න නම්, ඒ කියන්නේ විඥානේ පිහිට ගන්න නම් අරමුණක් අවශ්‍යයි. ඒ අරමුණ එක්ක රූප අරමුණක් වෙන්න ඕනේ. එක්ක වේදනා අරමුණක් වෙන්න ඕනේ. එක්ක සංඥා අරමුණක් වෙන්න ඕනේ. එක්ක සංස්කාර අරමුණක් වෙන්න ඕනේ. මේ මේ මේ හතරෙන් තොරව විඥාණයට පහළ වෙන්න බෑ කියන බුදුහාමුදුරුවෝ කියනවා. ඊට පස්සේ අපි භාවනාවකදී ඊළඟට බුදුහාමුදුරුවෝ කියන්නේ විඥාන මේ රූප විතරක් නෙමෙයි. මේ රූපය භාවිතා කරලා අපි රූපය අරමුණු කරමින් ඔන්න භාවනාවක් වඩනවා. අපි මේ රූප කර්මස්ථානයක් කරනවා. උදාහරණයක් ධාතු මනසිකාරය. ධාතු මනසිකාරයක යෙදීම හරහා මේ රූප රූපය ටික ටික ගෙවන් ගෙවන් වෙනවා කියලා අපි කියනවා සාමාන්‍ය වචනෙන්. නැත්නම් රූපය ගැන තියෙච්ච රාගය ටික ටික ඡය වෙලා යනවා. රූප කර්මස්ථානයක් අපි වඩන්නේ. අපි මේ අපි මේ මමත්වයෙන් ගත්ත මම කියලා ගත්ත මම ලස්සනයි මම හොඳයි මම උසයි මම මහතයි කියලා අපි මේ හදාගත්ත මේ ඔක්කොම සංකල්ප ටික දිය යනවා හිත තව තව සරල වෙනවා, පැහැදිලි වෙනවා. දැන් ඉතුරු වෙන්නේ අපි තුන් හතර මහා ධාතුවක් විතරයි. ඕකත් අපි තුමු ටික ටික ටික ඡය වේ ඡය වේ කියන දැන් ඉතුරු වෙන්නේ එක ධාතුවයි කියලා හිතන්න. මේ වෙලාවේ මම අරමුණු කරන්නේ මේ කයේ තියෙන යම් කම්පන චංචල ස්වභාවයක්. ඒක තුළම ඔන්න හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. දැන් අනිත් මුළු ලෝකෙම අමතකයි. අනිත් අනිත් ධාතු තුනත් අමතකයි. දැන් තියෙන එක ධාතුවක ක්‍රියාකාරීත්වයක් පමණයි. ඒකට අපිට හිතා ගන්න පුළුවන්. ඒකට දැන් මේ හිත අනිකුත් බාහිර දේවල් එකක්වත් ග්‍රහණය කරලා නැහැ. දැන් එයාගේ ග්‍රහණය තියෙන්නේ දැන් එයා පිළිටලා තියෙන්නේ මේ දැන් වර්තමාන වශයෙන් අස්පනා අපිට තියෙන මේ රූපාරම්මණය පමණයි. ඒත් එතෙන් තමයි බුදුහාඳුරෝ කියන්නේ මේ රූප රූපේ රූපේ රාගෝ පහීනෝ හෝති රූපේ රාගෝ පහීනෝ තං වොච්චිද්ද දාරම්මණං මේ මේ මට ඒ වචන ටික හරියට මතක නැහැ. මේ ඒ රූප අරමුණ යන වොච්චිද්දාරම්මණන් කියන වචනේ පාවිච්චි කරනවා ඒ අරමුණේ ග්‍රහණය මිදෙනකට අරමුණ කඩලා යනවා කැපිලා යනවා එතකොට තමයි පතිත්තා විඥානස න හෝති. විඥානයේ පතිත්තිත ස්වභාවය. පිහිටපු ස්වභාවයක් දැන් නැහැ. පිහිටන්න තැනක් නැති වෙනවා. ඒ විදිහටම කියනවා යම් අවස්ථාවක වේදනාව ගැන තිබිච්ච රාගය ප්‍රහාණය වුණා නම් අපි කියනවා යා වේදනාවන් පසනාවක් වඩනවා. වේදනාවන් පසනාවක් වඩද්දී ඔන්න වේදනාව තමයි අරමුණු වෙලා තිබුණා. අනිත් ඒවා ගැන ගැටලුවක් නැහැ. ඒවා ගැන අරමුණු වෙලා තිබුණ නැහැ. දැන් හිත අල්ලන් තියෙන වේදනා ආරම්මණයක්. ඒ වේදනාව ගැන ඔන්න තිවිච්ච රාගය නැත්නම් ඒ තිවිච්ච ග්‍රහණය උපාදානය නැති වෙලා යනවා. ඒකෙන්දිත් ඔය දේම කියනවා. අරමුණ කල්ලා යන්න පුළුවන් කියනවා. සංඥා ගැනත් ඒ විදිහම කියනවා. සංස්කාර ගැනත් ඔය විදිහම කියනවා. ඒත් අපිට මේ එක එක උපක්‍රම හැරෙන්න තර විවිධ විවිධාකාර භාවනා ක්‍රම මේ එක එක පැති වලට සම්බන්ධයි. අපි ඔන්න රූප කර්මස්ථානයන් ගත්තොත් ධාතුමනසිකාරය ගත්තොත් එතකොට මේ රූප රූපස්කන්ධයට සම්බන්ධයි. අපි තුමු වේදනාව අරමුණු කරගෙන යන පැත්තක් ගත්තොත් වේදනානුපස්සනාව ගත්තොත් වේදනා මේ වේදනා ස්කන්ධයට සම්බන්ධයි. සංඥා සංස්කාර කියන එක විශේෂයෙන්ම මේ චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට සම්බන්ධයි. එතකොට මේ අපි සතිපට්ඨානවල හැසිරෙද්දී මේ දේ තමයි ටික ටික සිද්ධ වෙන්නේ. අපේ අරමුණෙන් හිත මෑත් වීමක්, අරමුණෙන් හිත ගිලිහීමක්, අරමුණේ දැඩි ග්‍රහණයෙන් හිත අයින් වීමක්, අරමුණයි හිතයි අතර නැත්නම් අරමුණයි අපි දැනුමයි අතර හිතාන්දරමක මේ වියුක්ත වෙච්ච ස්වභාවයක් හටගන්නවා. ඒ අවස්ථාවක තමයි මේක ටික ටික ටික වර්ධනය වෙලා යම් අවස්ථාවක අපේ හිතේ ත්‍රිලක්ෂණය හොඳට වැඩිලා හිතේ හොඳට ආදීනව වැටහිලා ඒ අවස්ථාවක් මේ ගිරිය. එහෙම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරන්නේ. අනාන්තව පරමිතන පරමිත බව භවය දින විතර සූත්‍රයක්ව මහා සංඛේ මහා සංහා සංඛය සූත්‍රය. මහා සංහා සංඛය. ඒක ඇත්තම මේ සූත්‍ර රාශියකම තියෙනවා මම එක උපමාවක් උදාහරණයක් විතරයි මේ කිව්වේ. ඒකෙත් හරියට ලස්සනට විස්තර කරනවා අපි කොහොමද මේ يعني සමුදය පක්ෂයෙන් මේ يعني දහමක් ප්‍රගුණ කරන්නේ නැති කෙනෙක් සමුදය පක්ෂයේ කොහොමද මේ පරිසමපාදයට අහු වෙන්නේ. ඊළඟට තවත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මයක් ප්‍රගුණ කරන ඉන්දිය සංවරයක යෙදෙන භාවනාවක් වඩන කෙනෙක් කොහොමද මේ Nirodha පක්ෂයේ හැසිරෙන්නේ මේ පරිසම්පදයට අහු නොවි ඉන්නේ කියන එකත් විස්තර කරනවා හොඳයි එහෙනම් අද අපිට කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් අදත් අපි සියලු දෙනාම එකතු වෙලා ඒකට මේ විදිහට මීට වසර ගණනාවකට පෙර අතිභෝජනීය කටුකුරුන්ද ඥානানন্দ සායන් වහන්සේ ඉදිරිපත් කරපු මේ ධර්මදේශනා මාලාව ඉදිරිපත් කරගෙන අදත් අපි සාකච්ඡා කරන විදිහ උනා. ඉතින් අපි මේ විදිහට එකතු වෙලා රැස් කරගත්තා වූ යම් කුසල කර්මයක් තියෙනවා නම් අපි ඒ ස්වාමීන් වහන්සේට මුලින්ම අනුමෝදන් කරමු. උන්වහන්සේ එතකොට මේ අපි වගේ මේ පසු කාලයේ මේ ධහමට එකතු වෙන පිරිසක් එක පැත්තකින් දැකලත් වෙන්නේ නැති. මේ වගේ දහමක් ගැඹුරු දහමක් මතු කරලා දීලා තිනවා අපිටත් ඉතින් මේකෙන් සෑහෙනවක් ඉගෙන ගන්න තියෙනවා අපේ භාවනාවට ලං කරගන්න තියෙනවා ඉතින් උන්වහන්සේට අපි ඒකට ස්තුති පූර්වකව নমස්කාර පූර්වකව අපි පින් අනුමෝදන් කරමු උන්වහන්සේ යම් තැනක ඉපදලා තියෙනවා නම් එහෙම නැත්නම් භවගමනට යම් මේ අපේ කුසල අනුමෝදන් වේ හැකි තැනක සිටිනවා නම් උන්වහන්සේ මේ පින් අනුමෝදන් වේවා උන්වහන්සේට උතුම් නිවන් සුවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු.